යථා ධම්මං පටිකරෝති. ශාසනානුකූලික විදිහට ඒක පිළියක් පිළියක් කරනවා. ඒකට කියනවා ආයති සංවරං ආපජ්ජති ඒකට කියනවා ආයති සංවරය කියලා. ඒකට කියන්නේ අපි మతు සංවරයේ පිනිස වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ශාසනානුකූලික ක්‍රමයට ඒක අපි පිළියම් කරන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට පමා වෙලා නැහැ. ඕනම කෙනෙකුට මේ වැරද්ද වැරද්ද මොකද්ද කියලා දැනගන්න එක තමයි බුදු කෙනෙක් පහළලා කරන්නේ. ඉතින් අපි මේ වැරද්ද වැරද්ද වශයෙන් දැන ගැනීම කරදරයක් වැරද්ද වැරද්ද වශයෙන් දැන ගැනීම පසුබෑමක් පශ්චාත්තාවයක් කරගෙන ජීවත් වෙනකොට බුදු ආමතුත් අපිට එපා වෙනවා. ධර්මයත් එපා වෙනවා. සංඝයත් එපා වෙනවා. සීලයත් එපා වෙනවා. ඉතින් ඒ නිසා මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේ හම්බ වෙලා සරුවචන් වහන්සේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට ච ධාතුරෝ යම් පුරිසෝ ආදි වශයෙන් මහන්නේ මේ පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු හයක් කොයි කෙනත් එකයි. ඒ අතරමැද කිසිසේත්ම වෙනසක් නැහැ. මේ හයට ගලවලා බැලුවොත් ඒ හය දන්නේත් නැහැ. ඒ හය වැඩ කරන පුරුෂයෙක් තුල හෝ ස්ත්‍රියවත් තුල කියලා. ඒ නිසා ඒවා ඒවා අතර කිසිම වර්ග ભેදයක් නැතුව වගේ ඒ හය එකතු වුණාට පස්සේ හැදෙන පුරුෂයා අතරත් වෙනසක් නැහැ. ඒක ඕනනම් ධාතු හයක් විතර බලන්න පුළුවන්. ස්පර්ශ ආයතන හය වශයෙන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් අටාරස මනෝපවිචාර වශයෙන් දකින්න පුළුවන්. නැත්නම් අපි සාකච්ඡා කරපු ඒ නැත්නම් සාකච්ඡා කරමින් හිටපු ඒ චතුරාධිඨාන වශයෙන් දැනගන්න පුළුවන්. ඒ අනුව බලද්දී ඔක්කොමලා එකයි එකම යාන්ත්‍රණයක වැඩ කරන්නේ. නමුත් අපි ඒ පුද්ගලයන් අතර තාරාතිරම් හදන්න ගිහිලා විශාල කෙලෙස් වර්ගයක් වගුරුවනවා. ඒ වගේම මම අන් අයගෙන් වෙන් කරලා දැනගන්න කරන මේ සක්කාය දිට්ඨිය නිසා අපි දුක්ඛඳ බෙදාගෙන මගේ කියන වන්දනවා. ඒ කරලා මේ කාටත් අයිති මේ හතර මහා ධාතුන්ට තණ්හා කරනවා. ඉතින් තණ්හා කරනකොට ඒ තණ්හා කරන්න බාරගත්ත ප්‍රතිත්‍ය හැටියට යට දුක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා සර්වචනසේ සඳහන් කරනවා මේකයි පුක්කුසාති தત્වේ හතර ධාතුන් හය ධාතුන් හයයි මේ පුරුෂයෙක් කියලා කියන්නේ හතර මහා ධාතුන් ආකාශය සහ විඥානෙ. ඉතින් එනේන සිද්ධියේ ඕක දැක්කනම් කිසිම කෙනෙකුට ජීවිත පරියාදාන වශයෙන් පරිේෂණ කරත් ඕක බොරු කරන්න බෑ. ඒ වගේම මේ ඔක්කොම විදිහේ ආයතන හයෙන් ඒක කාටවත් බොරු කරන්න බෑ. එතකොට සිද්ධ වෙන දේවල් ආයතන ద్వාර තදුපවන්න වශයෙන් අට්ඨාරස මනෝපවිචාර තියෙන්නේ අපි මුළු දවස පුරාම බලා හිටියත් ඔය 18න් තොර මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ දේවල් දැකලා ඒ වහි මඤ්ඤණා කරන්න එපා. මඤ්ඤණා උත්සන්න වුණොත් ඉතින් ඒ මනුස්සයාට දුක කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ යාන්ත්‍රණය පෙළලා කියනවා එනිසා මම මෙතේන ඕනම සිද්ධියක් මේකට දාලා බලන්න එනකන් එන්න ඉස්සර වෙලා සාමාන්‍ය පරිශ්‍රණයක් කරන මධ්‍යස්ත දේවල් මේකට දාලා يعني උත්සන්න ආසන්න දැවෙන දැවෙන දේවල් නෙවෙයි සාමාන්‍ය මේ වගේ ඇවිල්ලා පරියන්ඛයක් ගහලා මේ වගේ ඉඳලා සක්මනක් කරලා මේ වගේ ඉඳලා කවුරු හරි දෙන බතක් කාලා ඉන්න ගමන් ජීවිතේ විග්‍රහ කරලා බැලුවොත් ඔය වෙන්නපු දේ තමයි දකින්න පුළුවන්. ඒ අනුසාරයෙන් ඊට පස්සේ ටිකක් දරා කියා ගන්න බැරි පුළුවන් මට්ටමේ මධ්‍යස්ථ දෙයකට දාලා බැලුවත් මේ දේවල් ධාතු ස්වභාවයක් එහෙම නැත්නම් ධර්මතාවයක් එහෙම නැත්නම් චිත්ත නියාමයක් වැඩ කරන මිසක් ඒ ටික මගේ කියා ගන්න කරන මඤ්ඤණාවේ හැටියට විඳවනවා. ඒක නිසා මේක මඤ්ඤණා නොකිරීම පිණිස කාරණාවක් එනකොට කාරණාව මේ දින විදිහට යොදලා බලන්න. එහෙම නැතු අපේ පුද්ගලික දැනුම කියලා කියන්නේ සංහා මාන දිට්ටි. ඒකට එන මඤ්ඤණානුව කරන්න ගියොත් ඒ පුද්ගලයාට වෙන අපායකට ආයෙ මැරිලා ගිහිල්ලා යන්න ඕන කමක් නැහැ. දැන්වත් ඉන්නේ අපාය තමයි පැලෙමින් තමයි ඉන්නේ තැම්බෙමින් ඉන්නේ. ඉතින් මේ විදිහට මේ විස්තරේ સમાપ્ત වෙගෙන එනකොට ඒ පුක්කුසාරිට තේරෙනවනේ මේ ශාස්ත්‍රුන් වහන්සේ නේද මේ මෛත්‍රියටපත් වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් හිතලා තියෙනවා සුගතයන් වහන්සේ නේද මේ ඉස්සරහටපත් වෙලා තියෙන්නේ කියලා. එතකොටම හිඳාලි දාලා තියෙනවා මෙතෙක් කල මම ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරන්ට සම්මා සම්බුදුජාන වහන්සේට ආවුසෝ කියලා කතා කරා. දන්නේ නැහැ මගියෙක් කියලා හිතලා. කියලා විශ්වාස ජාට පක්කඩේ අරගෙන ගිහිල්ලා තුන් සැරයක් වැඳලා අච්ඡං මේ බන්තේ අච්චගමා නැති බරතුණ ස්වාමීන් වහන්සේ බරති පහකට වැදුනා යථා බලං යථා මූලං යථා අකුසලං දුර්වලයකට කොහොමද ස්වාමීන් මෝඩයෙකුට කොහොමද ස්වාමීන් වහන්සේ අකුසලවන්තයෙකුට කොහොමද ස්වාංශයක වහයලා ගත්තොත් වෙන්නේ ආන්නේ විදිහට මට උපවාස අඳුර ගන්න බැරිවා ඒ නිසා ඊවම් භගවතං ආවුසෝ වාදීන සමුදාචාරය මම උපවාසයට ආවුසෝ කියලා කිව්වා මම වාසයට ඒ ගරු කටයුතු තැන තිබෙන්නේ සමතලයේ සාලා කතා කරා. තබ් මං අමනිස්සම් මං කල්පමට ඒ වගේ පිස්සුවකින් ඒ වගේ ඇති නැති නොතේරීමෙන් මං වහයලා ගත්ත ස්වාමීන් වහන්සේ ඒ නිසා මම වාසයට මේ හිතුවා යාළුවා කියලා කතා කරන්න. මැෂිනා කියලා කතා කරන්න. මචං කියලා කතා කරන්න. මේක මගේ බරපතල වැරද්දක් කියලා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේලා සමාව ඉල්ලනවා. මේ මාගේ මගේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ස්වාමීන් වහන්සේ මට වැරද්ද බාර අරගෙන මට ආයති සංගතය පිණිස මට උපදෙස් දෙන්නේ කියලා. ඒ කියන්නේ මේ බණ ඒ කෙනාගේ අර සත්‍යානුපත්ති ක්‍රමයට ඇවිල්ලා තියෙනවා. එකලස් වෙලා තියෙනවා මේ බණ අහගෙන ඉන්නකොට ලයින් වෙලා තියෙනවා. සත්‍යානුරක්ෂණේ සත්‍යානුපත්ති විදිහට කිලිපොල්ල ගිහිල්ලා තියෙනවා. කිලිපොල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ බණ කියන්නේ අසවලා වෙන්න ඇති කියලා. මම මේ පැවිදුනේ එතුමන් වහන්සේට. එතුමන් වහන්සේ මගෙන් ඇහුවා කවුද කවුද කොහෙද යන්නේ කවුද ශාස්ත්‍රණ වහන්සේ කියලා ඉතින් මං කිව්වා කිව්වේ සවැත්නුර ජේතවනාරාමයේ. එතකොට පුත්‍රජාන සහනයි පුත්‍රය දැක්කොත් උඹට අඳුරන්න පුළුවන්ද කියලා බෑ. ඒතර දැන් මේ ඉස්සරහා ඉන්නේ සාසුන් වහන්සේ කියලා කියනකොට ඉතින් මේකට පුදුජාන වහන්සේ දේශනා කරන්නේ මේක අරියස්ස විනයේ වෘද්ධිය කියන්නේ මෙන්න මේකට කියනවා. වැරද්දකට නෙමෙයි මේක දකින්නේ. අත්තරද්දක්වත් කවුරුත් කවුරුත් තියෙන රඟපාන ලද්ද දෙයක්වත් නෑ මේක තමයි ශාසනයේ වෘද්ධිය කියන්නේ ඒක තමයි ශාසනයේ පණ කියන්නේ මේකට තමයි පණ දෙන්න ඕන හැම වෙලාවෙම තමන්ගේ වැරද්ද වැරද්ද වශයෙන් දැන ගැනීම ඒ වගේම ඒක ප්‍රකාශ කිරීම ඒ වගේම ශාසනානුලෝමික විදියට ඒක පිළියම් කිරීමට හැම වෙලාවෙම ඉඩ තියෙනවා අපිට තියෙන ප්‍රශ්නේ මේ වැරද්ද මට උනේ අසෝලානිසයි කියලා හිතනවා එහෙම නැත්නම් මේ වැරද්ද නිසා මම යම් යම් මගේ අඬපණු කැඩලා ඇති, පමා වෙලා වෙන්නේ නැති. දැන් මම අවචාවට වැටලා වෙන්නේ නැති කියලා අවතක්සේරට පත්ලා වෙන්නේ නැතිව වැරද්ද ප්‍රමාණ කරලා ලොකුවට ඒක කාට හරි හේතු කරලා Taman නීච තත්ත්වයටපත් වෙනවා. ඉතින් එහෙම වැරද්දක් මේ ලෝකේ නැහැ. එහෙම අපිව නීච කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. තියෙන්නේ Tamanගේ අවිද්‍යාවයි, Tamanගේ තෘෂ්ණාවයි. ඒක වුණත් මේගේ වැරද්දක් කර කර ඉන්නකොටත් වැටෙන්න පුළුවන්. එතකොටම තියෙන්නේ සමාව ගැනීම, පාපොච්චාරණය කිරීම, ආපත්‍ය දේශනා කිරීම කියාපෑම. ඉතින් කියාපාන්න ශාසනයක් නැත්තම් සදා සොත්‍ය අනාතයි තමයි. අපි අසරණයි අනාතයි. ශාසනයක් තියෙනවා කියලත් කියන්නේ නැත්නම් ඉතින් අපේ චපලකමනේ, අපේ වංචනිකකමනේ, අපේ ෂටගතියනේ, අපේ වංචක ධම්මනේ. ඉතින් ඒ ටික තමයි අපි එකතරා සාකච්ඡා කරන්නේ. ඇයි අපිට මේ ඇති දේ ඇති හැටියෙන් කියන්න බැරි? ඒක කියමනෙන් සුවේ වීම සිදු වෙනවා. ඕනෙම ගණන් පත්‍රයක තියෙන ගාණක් නැවත නැවත කියවනකොට උත්තරේ ගාණ ඇතුලේ කියනවා. ඉතින් අපි ගාණ කියවන්නේ නැතුව සුළු කරන්න පටන් ගත්තට කතාකත් තරක් වෙන්නේ. තවුඳුවට කියනවා ගාණ කියවන්නේ. දැන් කච්චි කරන්න දැන් ප්‍රශ්නයක් ආවම අරයාගෙන් මෙයාගෙන් අරේ ජන්තකෙන් අරේ මේ උත්තර හොයනවා. තියලා වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න වලල් ඉවරලා මේක ප්‍රකාශ කරන්න මම වැරදිකාරයි කියලා නැත්නම් මම ඇතින් වැරදුණයි කියලා. ඊට පස්සේ ආයති සංවරයට යනවා. ලෝකේ කවදාකවත් දඬුවම් කරන්න. දඬුවම් කරන්න බෑ. විනීතව දඬුවම් කරන්න බෑ. අපි වැරද්ද බාර ගන්නවා. හැබැයි අපි දැනගන්න ඕනේ වැරද්ද නිකන් කට කට කට්ටචෝලිකමට වැරද්ද බාර ගන්නත් බෑ. ඉතින් මේ මෙතන විතරමයි ඒක බුදුජානනාංශේ බොහෝමත්ම බරසාර විදිහට කියන්නේ බුද්ධිහ සාබික්ඛෝ අරියස විනේ යෝ අච්ඡං අච්ඡේතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති මහණෙනි මේක සාසනයේ වෘද්ධියක් ඒ කියන්නේ බුද්ධ ඥානසු පිරුණපල අවුරුදු 2600ක් ගිහිලා අපිට පුළුවන් සාසනෙට පණ දෙන්න අපිට පුළුවන් සාසන ඔසවත බලන්න අපිට පුළුවන් සාසනයේ වෘද්ධියක් ඇතිකරන්න මගේ වැරද්ද මෙච්චරයි කියලා අච්ඡං අච්ඡේතෝ දිස්වා අච්ඡේ කියලා අපි සිංහලට දාන්නේ අත්කරද්ද කියන එක ආපත්‍ති කියලත් අපි ඒකට ආපත්‍ති කියන්නේ වැටුණා. අවිතින් ඉන්නකොට වැටෙනවා. ඒ වගේම මොනවද කරන්නේ? නැගිටින එකයි තියෙන්නේ. අකුල් මාට්ටු දාපු මිනිහටවත් බොරුවල් කප් මිනිහට බැන බැන ඉඳලා වැඩක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ අපි නැගිටවන්නේ. නැගිටින එකයි තියෙන්නේ. ආන්නේ විදිහට අච්චය, ආපත්‍ය, එහෙම නැත්නම් අත්තරද්ද දැකලා ඒ අත්තරද්දෙන් ප්‍රකාශ කරනවායි කියන එක පිළියම් කිරීමේ සුවවීමේ පළවෙනි පියවර. ඇත්තටම සුව වෙනවා කියන්නේ ඒකටම තමයි. හෙලිදරව් විතරයි. මේ හෙලිදරව් කරන්නේ මොකටද? මෙච්චර නීච වෙන්නේ මොකටද අපි? ත්‍රිවිධ රත්නේ ඉස්සරහ වුණත් ආයතින් සංවරේ පිණිස. මතු සංවරේ පිණිස. අනේ ඒ ටික තියෙනවා නම් අපිට බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකට මේ සාසනයට උදව්වක් කරාද? ඒ උදව්ව අපිට දැන් කරතයි. අපි ඇතින් වැරදි නැතුව නෙවෙයිනේ. අපි අපි අවශ්‍ය වෙලාවට වැරද්ද හෙලි කරනවා. අතන මෙතන හන්දියක් හන්දියක් ගන්න නෙවෙයි. ඒ තැන එනවා වෙලාවට. ආවට පස්සේ වැරද්ද හෙලි කරපම ආයි. ඉතින් මේ වැරද්ද හෙලි කරන්නට එහෙම නැත්නම් වැරද්ද හෙලි නොකර මඤ්ඤණා කරන්න හේතු වෙන කාරණා අදිෂ්ඨාන හතර තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. පඤ්ඤාදිෂ්ඨාන, සච්ඡාදිෂ්ඨාන කියලා. අපි කොතන කොතන හරි ජීවිතේ තැන් තැන් වල දැකලා තියෙනවා අපි අතින් අකුසල් නොවන චිත්තක්ෂණ තියෙනවා කියලා. අපි අපි යම් යම් භාවනා කරන වෙලාවල් අපි දැකලා තියෙනවා අතීත අකුසල් ලැබිලා අපි බිම දානවා ඒත් අපි ඒක දැනගෙන ඒකෙන් අලුතෙන් කර්ම රත්න කර ඉන්නවා ඉතින් මෙවැනි චිත්තක්ෂණ අපිට මේ මේ කක්ක ගොඩේ මේ සංසාර ගමනේ දකින්න හම්බ වීම පුංචි ආශ්චර්යයක් නෙමෙයි අපි ඒක දිගටම බලාපොරොත්තු නෙමෙයි චිත්තක්ෂණ වශයෙන් සමාලාට ගන්නවා අලුතෙන් අකුසල් රැස් වෙන්නේ නැහැ චිත්තක්ෂණ වශයෙන් දන්නවා අපි වෙච්ච අකුසල් ගෙවෙද්දී ඉබ්බෙක් අකුලක් කටු අකුලකන ඉන්නවා වගේ අඬු අකුලකන ඉන්නවා වගේ කිසිම ප්‍රතික්‍රියාවක් නොකර ඔකට යන්නයි. ඒ කෙනාට විතරයි ඒ කියන්නේ අනුපන්න අකුසල් නොයිපද වීමත් උපන්න අකුසල් යටපත් කිරීමත් අනුව තමයි කුසලයේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කුසලතාවේදී ඒ කෙනා මේ අදිෂ්ඨාන හතර තියෙනවා. එකක් තමයි පඤ්ඤාදිෂ්ඨාන අන්නේ අකුසල් නොකෙරෙන චිත්තක්ෂණයට දන්න දහං ගැටයක් දාලා. ඇස් පේන්නේ නැති කෙනෙක් වගේ, කන් ඇහෙන්නේ නැති කෙනෙක් වගේ, නාසයේ දිව කය වැඩ කරන්නේ නැති කෙනෙක් වගේ, මෝඩයෙක් වගේ, කොන්ද පයින් නැති කෙනෙක් වගේ, මරණේ මැරිච්ච මිනිහෙක් වගේ ඉඳලා අකුලගෙන ජීවත් වෙන එකයි තියෙන්නේ. ඒකට බුදුජානන්සේ ඉබ්බගේ උපමාව තමයි දෙන්නේ. කුම්බෝ අංගානි සත්‍ය කලාපේ සමාදාහම් බිකෝ අනෝවිතක්කේ. මහණෙනි මේ ඉබ්බා කුම්බෝ කියලා කියන්නේ ඉබ්බට තමන්ගේ අංග අඳු තමන්ගේම කට්ට ඇතුලේ කොහොමද සංගවගන්නේ සමාදාහම් බිකු මනෝවිතක්කේ වගේ තමන්ගේ හිත විතක්ක කරනකොට තමන්ගේ හිත ප්‍රපංච කරනකොට අකුලගන්නේ ඔය හෙලිදරව් කරන්න යන්න එපා කරනකොට ඇහිච්ච ඇහිච්ච ඔක්කොටමත් ඔය ලෙඩි ගෝ වෙනවා මොකද ඉන්න හරියක් ඉන්නේ ලෝකේ මේ පොඩ්ඩ කොහස ළඟින් මැස්ස යන්න බැරි කට්ටිය කට කතාව කියන එක සම්පප්පලාප කියන එක කොහෙන් පටන් ගන්නවද කියන්නේ ඒ නිසා අකුලගෙන හිටියොත් අනිශ්චිතෝ අඤ්ඤ මහිත්‍යානෝ මේ මේ අපිට ප්‍රපංච කරන්ට එන දැක්කෙන දේවල් අහන දේවල් වගේ දේවල් නිශ්චය කරන්න එපා අසුර කරන්න එපා ඒක ඉස්සෙල්ලම ඒක තිබුණා කියනවා නම් අකුසල් නොවන චිත්තක්ෂණ අන්නේ චිත්තක්ෂණේ ඊතං සම්පං ඊතං පණීතං කියලා එහෙම ඉඳ මේ අවිස්සන කුප්පන අවිස්සන දේවල් කරන්න යන්න එපා අඤ්ඤ මහිත්‍යානෝ අරයා මෙයා කෙරුවේ කියලා මේ ඒජන්තලාපත් කරන්නත් එපා මම මේ මට වැරදුනේ අතයන් නිසා. මට වැරදුනේ ආණ්ඩුව නිසා, මට වැරදුනේ ඊත්තුුනේ නිසා, මට වැරදුනේ ආහාර නිසා. මොකක්වත් වැරදුනේ මගේ අතියෝකමට. මගේ මෝඩකමට. මගේ සෘෂ්ණාවට. අනිශ්චිතෝ අඤ්ඤ මහිත්‍යානෝ. එහෙමනම් ඒක තමයි නිවන කියන්නේ. අපි හිතනවා මේ නිවන කියලා කහ ආපාට එකක් ඇති. රත්තරන් ඉනි වගේ ගොඩ වෙච්චාම ලස්සන තැනක් තියෙනවා කියලා. ඉතින් අපි ඒකට යන්න කට්ටියට පාරක් කියනවා. එනතු අපිත් යන්න බලාපොරොත්තු වෙනවා මේ මේ වර්තමාන මොහොත Tamange හිතේ ක්ෂණ මාත්‍ර වශයෙන් ඇති වෙන දේ දකින්න නැතුව ඒකට ප්‍රඥාව අදිෂ්ඨාන කරේ නැත්නම් මම දැනටත් මේක දන්න දෙයක් මට තියෙන මේ වැරදි පැත්තක දාලා හරිදී බහුලීගත කිරීමයි කියන එක පඤ්ඤා අදිඨාන සත්‍යාදිඨාන කියලා කියන්නේ මේ සත්‍යය අපිට දක්ව අවුරුදු 2600ක් රැකිලා තියෙනවා. ඒක පුංචි ආශ්චර්යයක් නෙවෙයි. ලෝකේ කිසිම සත්‍යයක් අවුරුදු 100කට වැඩිය තියෙන්නේ. අවුරුදු 2600ක් ගෙනාවේ අපි දක්වා එනකොට ආපු මේ પરම්පරාවේ තෙරුණාසලා විඳපු දුක්, දරපු දැරීමත් එක්ක බලනකොට අපි කවුද? එනිසා සත්‍ය රැකිලා තියෙනවා. ඒ සත්‍ය කොච්චර රැකිලා තියෙනවද කියනවා චිත්තක්ෂණ වශයෙන් මට නිකලස් තැන් වලට මටත් යන්න පුළුවන්. මේ අවුරුදු 2600කට පස්සේ මේ අපි කියනවා නම් මධ්‍යම දේශේ නෙවෙයි කණ්ඩායම කියන්නේ. මේ ප්‍රාන්ත දේශක ඉඳගෙන. අපිට පුළුවන් චිත්තක්ෂණ වශයෙන් යන්න. එහෙමනම් සත්‍යනුපත්ති වෙන්නත් පුළුවන්. අපිට අනුරක්ෂණය විතරක් නෙවෙයි. අපිට දැක ගන්න අපුවා. ඊට පස්සේ ඒක බහුලීගත කරන්න තමයි අපි තකතිරුකම තියෙන්නේ. ගැවිල්ලක් තියෙන අපි දක්වා. අපිට සැකයක් නෑ මේ අපි දක්වා ආපු ශාසනීය ත්‍රිපිටකයේ කවුරුහරි ගොතපු ගෙත්තමක් නෙමෙයි. ඒක කට කට චෝලියකට කරපු එකක් නෙමෙයි. බොහොම වටිනවා. ඒකත් අද තියෙන මේ ජනමාධ්‍යෙන් මේ දේවල් විකෘති කරන හැටි බලනකොට කොහොමද රැකුනේ? ඒක පැත්තකදීදී අපි හඳුන් කූරුපත්තු කරගෙන ඉන්නව නෙවෙයි අපි පොත දිහාලා බලලා අපි සත්‍යපට්ඨානෙ කරනවා. අපි ධාතු විභංග අහනවා. අහනකොට අපිට තේරෙනවා තැන් තැන් වලදී අපිට ලඟ වෙනවා. එහෙම නැත්නම් සත්‍ය අපිට චින මාත්‍ර වශයෙන් අත්දකින්න පුළුවන්. ඒක වැඩි දියුණු කරන එකට තමයි සත්‍ය අධිඨාන කියලා කියන්නේ. ඒක තහවුරු කරගන්න ජාබු කියන ආරය මට උදව් කරේ නෑ. වැස්සක් වැස්සක් ඇස්සක් ඇස්ස වැස්සක් මැට්‍රික් කවා කියලා මොනවද උපයිලා. ඒකට චරිචුරු කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලැබිච්ච දේ අකටපත් වෙච්ච දේ රැක ගන්න බැරුව අල්ලපු කෙනා මනසට දොස් කියන්නේ. මුස්ලිම් මිනිස්සුන්ට කියනවා කතෝලික මිනිස්සුන්ට බයිනවා හින්දු මිනිස්සුන්ට බයිනවා මේ අපේ සත්‍ය රැක ගන්න බැරි අපිට මේ අහවල ඇවිල්ලා විනිශ්චය විරිච්ච නිසා කොනිච්ච නිසා කියනවා සිංහලෙන් කියනවා ඉතින් ඒකට කියනවා අපි මේ සත්‍ය අදිෂ්ඨාන කරන්ඩ අපිට මේ සාක්ෂි දෙකක් හම්බෙලා තියෙනවා අපි දැක්ක සත්‍ය ඇවිල්ලා තියෙනවා මේක ආරක්ෂා කරගෙන මුළු ජීවිතේ මේ සඳහා කැප කරන්න තාමත් බලන්න තාමත් අර්ග මේක කියලා ඒ ඔක්කොම ඒ ඒ පසට දැමීම කරන කතා ඔක්කොම මඤ්ඤණා. එහෙම නැත්නම් වාග් බහුල්‍ය කියලා කියනවා. නැත්නම් බණ වෙනුවට කියන බයිලා කියලා කියනවා. নানা ආකාර දේවල් කියනවා. ඉතින් මේ විදිහට මේ සත්‍ය හම්බෙච්ච දෙයකට කණේ පා කියලා වැඩ කරන එකට තුන්වෙනි වෙන සඳහන් කරන්නේ ඡාගානුස්සතිය කියලා නැත්නම් ඡාගාදිඨානිය කියලා. ත්‍යාගාදිඨානිය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන සියලු ආසාවල් පැත්තකට දාලා මේකට බහිද්දෝ. ඒකට කියනවා පක්ඛන්දන පරිත්‍යාගය කියලා. අපි මූල කර්මස්ථානට 100 100ක් බැස්සොත් මුළු ලෝකෙම පරිත්‍යාග කරාගෙන. අපි මුළු ලෝකෙට බැස්සොත් මූල කර්මස්ථානේ පරිත්‍යාග කරාගෙන. ඉතින් මේ දෙක අතර වෙනසේ අපිට කලහයක් පොඩ්ඩක් තියෙනවා. ශක්ති ප්‍රමාණය අපේ අපිට නික්ලේශී වෙන අරමුණ අපිට ආයතින් නැවත නැවතත් පවු නොවන චිත්තක්ෂණය අපි කියන්නේ ක්ෂණ මාත්‍රය අපි කියන්නේ සතිය ඒකට 100ට 100ක් දැස්සොත් ලෝකයේක් ලෝකයක් දරතු වටලහකට නැති වෙනවා අරමුණට දැකගත්තොත් අරමුණ රිංගගත්තොත් තිබ්බ කට්ට ඇතුළට ගියා වගේ ලෝකෙන් එන කරදර නැහැ ලෝකෙට ගියොත් කට්ට ඇතුළේ තියෙන අරසාව නැහැ ඉතින් ඒ නිසා මේකේ පරිත්‍යාගය කරන්න කියලා කියනවා කාය ජීවිත নিরপেক্ষව මේ සත්‍ය වෙනින් පරිත්‍යාග කරන්න කියනවා ඉතින් පරිත්‍යාගය දාන කතාවේ තියෙනවා දාන කතාවේදී අපි කරන්නේ අපි තාම ධාර්මිකව සපයා ගන්න ලද උපයා ගන්න ලද වස්තුවක් නොදන්න කෙනෙකුට දෙනවා දීලා ඒකේ නායක බුද්ධ විදිනවා අනේ කොච්චර වටිනවද බඩගින්නේ ඉන්න කෙනාට කෑමක් දෙන්න පුළුවන් වුණා පිපාසින කෙනාට වතුරක් දෙන්න පුළුවන් වුණා දෙදකින් කෙනෙකුට වස්තනයක් කරන්න පුළුවන් වුණා. නොදන්න කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වුණා කියලා ඒ සතුටක් තියෙනවානේ. ඒක සිංහල බෞද්ධ හොඳටම දන්නවා. ඒ කියන්නේ තම සතු වස්තුව නොදන්න කෙනෙකුට දීලා ඒ ලැබෙන සතුට. ඊට පස්සේ අබේ දානයක් දීලා මරන් දින්න සතෙකුට කණ්ඩ බොණ්ඩ ඉඳුම් හිතුම් යාන වාහන ගෑනු මිනිහ දෙනවට වැඩිය නොමරයින් එක පාණාතිපාත වේරමණී ශික්ෂාපදයන් සම්බන්ධ මුළු ලෝකෙම දන් දුන්නට වැඩි ලොකුයි ඒක. අබේ දාන. හොරකම් කරන්න වස්තුවක් තියෙයි හොරකම් නොකර ඉන්නවා. සීලේ නාමයෙන්. ලෝකෙම තියෙන ලොකුම ඒක නිසා ඌවට කියනවා අග්ග දානම් මහා දානම් අරියස්ස විනේ යජ්ජන් පාණාතිපාතෝ. යජ්ජන් අදින්නා දාන කරන්න තියෙන පව නොකර ඉන්නවා. තමයි අතින් වෙන්න තියෙන කරන්න දෙන කාමීච්ඡාචාරය නොකරන කෙනා. බොරු කියන මේ සත්‍යන පරිසවචනය කතා නොකරන කෙනා. ඉතින් ඒක අර කන්දක් දන් දෙනවට වැඩිය දානේ අධි කුසලයක් ඇතල් තියෙනවා ඊට පස්සේ තවත් ඉස්සරහට ගිහිල්ලා මෙතෙක් කල් අභිරමණය කර හිටපු පංච නීවරණ ටික දීලා දානවා දීලා අරමුණේ හැම හිත පවත්නවා කඹේ විදිනවා වගේ එතකොට තේරෙනවා ඒක සඳහා අතපය හොල්ලන්නේ නැතුව කතා නොකර ගල් බුද්දෙක් වාගේ අතක් පිට අතක් තියාගෙන ඇහක් වහගෙන මේ ප්‍රයත්න කරනවා මොකද අපි දන්නවා මේකක් හරි ඇරියොත් අර අකුසල් දෝරේ ගලනවා එහෙම නැත්නම් අත් දෙක බැඳගෙන අපි එක තැනකම සක්මන් කරකට ඉන්නවා. මේ ගලාගෙන එන කෙලෙස් චිත්තක්ෂණයට නතර කරන්න. ඒකෝර අපි දන්නවා ඒ ස්වභාවයෙන් හිත ඒකාග්‍ර වෙන්නේ නැහැ. ඒක මනුෂ්‍ය ඉදක පලාතකවත් නැහැ ඒ යෝගේ. තියෙන්නම කෙලසෙන එක. බුදුහන්සේ රහසෙන් අපිට කනට කියලා තියෙනවා පුතේ මෙන්න මේ මේ විදිහට කරපන් එතකොට උඹට චිත්තක්ෂණ වශයෙන් දකින්න පුළුවන් වෙයි ওই නිවරණ නැති එක. ඉතින් ඒක තමයි මට කරන්න පුළුවන් එකම දේ. ඊට පස්සේ මේ හැදියන් ඒකට. මේකට කැප කරපම මොකද කරන්නේ? සමාධි ශික්ෂා. විනන්නතර වෙන වැඩ නතර කරලා සමාධි ශික්ෂා කරනවා. ඊටත් පස්සේ තමයි ඔය ප්‍රඥා ශික්ෂාව තියෙන්නේ තමන්ගේ වැරද්ද වැරද්ද වශයෙන් බාරගත්තා. හිත පිට ගියානේ හිත පිටේ කියන මොනක්වත් කියන්නේ ආපහු ඇවිල්ලා Taman හිටපු මූල කර්මස්ථානේ ඇවිල්ලා කියනවා මම හිත පිට ගියා ඒක මම දන්නවා අනේ කරුණාකරලා මාව බාර ගන්න මට ආපහු මේ සත්‍ය වඩා ගන්න දෙන්න කවදාක සත්‍ය බෑ කියන්නේ කොච්චර නන්නතර වෙලා ආවත් සතිය ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා සද්ධාව විරිය සමාධි ප්‍රඥා කොච්චර අපිව පාවා දුන්නත් සතිය විතරක් කරදර වෙලා ආපහු අරමුණට ආවොහම ඵලයක් කියන්නේ නැහැ. බාර ගන්න. ක්‍රෙඩිබිලිටි එකක් තියෙනවා සතියේ. නමුත් ඒතියෙදි අපි සද්ධාව ලොකුවට සලකනවා, වීර්යය ලොකුවට සලකනවා, සමාධිය ප්‍රඥාව ඔක්කොම හරීම චපල දානවා. අපි පාවා දෙන්න පුළුවන් හදිසියකදී. නමුත් සතිය කාදාවත් පාවා දෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්නේ වැරදින්න එක නතර කරන එක නෙවෙයි. වැරදිච්ච හැම වෙලාවෙම ආයෙත් සංවරය ගැන හිතනවා. බුද්ධියේ සාභික්කවේ අරියස විනයේ අච්ඡං අච්චේතෝ දිස්වා තස්ස වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ඒක පිළියම් කරන ප්‍රතිකරෝධ. ඉතින් සතියදී අපි භාවනා කරනකොට ඔච්චරමනේ කරන්නේ. හිත නන්නත්තර වෙනවා. වෙන හැම තැනම ගිහිල්ලා ආපහු ගෙනල්ලා අරමුණේ තියෙනවා. ආයතරයක් පිටපයින්. ආයගෙනලා අරමුණේ තියෙනවා. කාට හරි එක දවසක ලියන්න පුළුවන් වුණොත් නන්නත්තර වෙච්ච අරමුණ මූල කර්මස්ථානයේ වෙනස් තියෙන විස්තරේ ඒක තමයි ලෝකේ දෙන හොඳම රචනය. අපි කියන්නේ මේ අරමුණේ තිබුණේ හිත පිට ගිය හැටි කියන. ඒකට මාර භාෂිකයි හැමදාම අකුසල. හැමදාම සිද්ධ වෙන්නේ අකුසල සමාදානය. කුසල සමාදානෙ වෙන්නේ මෙච්චර කරදර තියෙද්දී උනත් මට මගේ සත්‍යයට එළවෙන්න පුළුවන්. මට මගේ සත්‍යයට එන්න පුළුවන්. ඉතින් ඒක ඇවිල්ලා මදි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කාටද කියන්නේ? වැරද්දක් වුණාට මම හැදෙනවා කියලා හරියන්නේ නැහැ. ඒ අදාළ පක්ෂෙත් කියලා කියන්නේ. අච්ඡං අච්ඡෝතෝදිස තත් පටිකරෝති. ඒ කියන්නේ පාපොච්චාරණය කරන්න ඕනේ. ආපත්‍ය දේශනා කරන්න ඕනේ. එහෙම නැත්නම් පෞසමා කරන්න ඕනේ. ඉතින් පෞසමා කරන්න පුළුවන් ප්‍රස්තාවට කියනවා ශාසනය කියලා. ඉතින් ඒක නොකර හිටියොත් ආයත් අන්ධකාරයට වැටෙනවා. ඉතින් ඒක නිසා විනය පොතේ සඳහන් කරලා තියෙනවා අපි යම් වෙලාවක ආපත්‍යක් කෙරුවොත් සිද්ධ වුණොත් ඒක සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා පියවර හතරකින් පිළියම් කරන්න පුළුවන් ක්‍රමයක් අපිට සර්වචනස්සේ දේශනා කරලා තියෙනවා. හිත පිට ගියාට පස්සේ ඒක සීකරන්න කියනවා. මම ඉන්නේ මං ඉන්න ඕනේ ආරක්ෂක භූමියේ නෙවෙයි. මම ඉන්නේ අනුසුරුදායක තැනක. මම කැටකිරිල්ලි කියලා ගියාට කැටකිරිල්ලිගේ පැටියා දැන් ඉන්නේ පක්කැටේ උඩ. අම්මා කියනවා පක්කැටේ උඩ ඉන්න එපා. හිටියොත්ම අනතුරු වෙනවා කියලා. ඌ පස්කටේ උඩ ඉන්නේ ඌ දන්නවා. අම්මා කියපු දේ නෙමෙයි කරලා තියෙන්නේ. හැබැයි මම ඉන්නේ අනතුරුදායක කියලා සරති. උට සීපත් වෙනව කලබල වෙලා බැන්න යටි බැරි කමකට කවුරු කණින් ඇදගෙන ගිහලා නේ ඌම ගිහිල්ලා. ඌ දන්නවා. අන්න මේ සරති කියලා කියන්නේ අරමුණ දන්න සතිය නෙවෙයි අරමුණේ නැහැ කියලා දන්න සතිය. එහෙම නැත්නම් අසතිය දැනගැනීම. එනිසා මෙතන පාවිච්චි කරන වචනේ සරති කියලා. එහෙම නැත්නම් වෙන්නේ අම්මෝ මං අම්මා කියපු දේ අහන්න බෑ නගිලා ඉසాత බැඳගෙන අඬන්න ගියොත් ඔය සරතිය එන්නේ ඒකද මහා අවුල් වෙච්ච හිතක් තියෙන සරතිය. ඉතින් විවරතිය කියනවා මම ඉස්සල සැරයක් කුරුල්ලට අහු වුණා. මේ ආයෙසරයක් අමනකමක් මම මේ කරලා තියෙනවා. මම ආයෙසරයක් අනතුරුදායක තැනක ඉන්නේ කියලා ඒක හොඳට විවරණය කරලා බලනවා මිසක් එයා මේ නරක වේලාව නිසා මට මේක වුණා දෙයියෝ මාව ගෙනිච්ච මොන බයිලාවක්වත් ප්‍රපංචයක්වත් මොකක්වත් නැහැ. එයාට ඒකට උත්සාහනි කරන වෙලාව පේනවා මට දැන් මගේ ආරක්ෂක භූමියේ ඉන්නකොට ආරක්ෂක භූමියේ ඉන්නවා කියන ආරක්ෂාව විතරක් නෙමෙයි අනාරක්ෂිත භූමියේ ඉන්නකොට අනාරක්ෂිත භවයේ ඉන්න බවක් දැනගන්න පුළුවන් අර ආරක්ෂක භූමියේ ඉන්නකොට ලැබෙන සැපමයි අනාරක්ෂිත භූමියේදී අනාරක්ෂිත බව දැනගන්නකොට ලැබෙන්නේ මෙච්චර කක්ක කියපේක දැන් ඊහට තේරෙනවා මම දැන් කක්කවල ඉන්න බන්නේ නැහැ එහෙම නැත්නම් නෙළුම් පතට වතුර කඳුලක් දැම්මට නෙළුම් කොළේ උඩ වතුර තිබුණාට ගෑවෙන්නේ නැහැ. බුදුන්සේ සඳහන් කරලා තියෙනවා අතේ විස නැත්නම් විස භාජනයක් ගෙනියන්න මොකුත් වෙන්නේ නැහැ. මේ දේ කියන්නේ බුදුජානන්සට ඕන වෙලා තියෙනවා. ඒකකොට අපි දාන සීල භාවනා ප්‍රඥා භාවනාවට ගිහිල්ලා අර මා කියන්නේ ලයිව් වයරකේ වැඩ කරද්දී කරන්ට් එක ගා ගන්න නැතුව වැඩ කරනවා. දන්නවා පොඩ්ඩ වැරදුනොත් කරන්ට් එක බලන්නේ නැහැ ගෑනි දෙමින් යද කියලා. කරන්ට් එක බලන්නෙත් නැහැ ඔබ ගහක් උඩ දෙන්නේ කණුවක් උඩ දෙන්නේ. වැදුනොත් විතරයි. දන්නවා වැඩ කරන්නේ ලයිව් වයර් එකේ කියලා. ඉතින් ඒ ටික කරන්ඩ මොන්න තරම් හිත ඉස්සල්ලා අත්‍යර්ථි රාශියක් කරන්න. නිසා මෙතන මේ වැරද්දදී උත්හානි කරවති කියලා කියන highlight කරනවා කියන එක. කෙරුවට පස්සේ මේක කාට හරි ගිහිල්ලා කියන්නනේ මම මෙන්න මේ වගේ වැඩක් මම ඇති වුණා. මම නොකිර යුත්තක්. හැබැයි මම කලබල වුණේ නෑ. මම ආවා. මම හිතාගෙන ආවේ මම ඔබතුමාට නැත්තම් මම සංඝයාට මම මේක දේශනා කරනවා කියලා මේ ආයති සංඝරය පිස්ස දේශනා කරනකොට කවදාවත් බනින්න එපා. මොකද ඒක නා ලොකු කැපකිරීමකින් මේ දේ කරන්නේ. වැරද්දක් තමයි. කිසිම කෙනෙකුට බනින්න අයිතිවාසිකමක් නැහැ වෙන කෙනෙකුට ඇත්තට ඒක බාර ගන්න පවා. න්යාගේ මේ ආපත්‍ය දේශනාව බාර ගන්න පවා එක්ක විපස්සනාවෙන් ඊට වැඩි භාවනා කරලා තියෙනවා. නැත්තම් හිතෙන බොමකට දේ වැඩි කිරුවේ. කරනව නෙවෙයි ඒක කෙරෙනවා. එහෙම නැත්තම් කෙරුවට පස්සේ ඒක විපස්සනාට නංවා ගන්න දන්නවා. ඉතින් ඒ දේ බුදුසසුන අපිට ලයිසන් එකක් විදිහට දෙන්නේ. බුද්ධියේ සාභික්කවේ අරියස විනේ අච්ඡං අච්ඡයතෝ දිස්වා තත්ත පටිපජ්ජත. මානිනි මේ වැරද්ද වැරද්ද වශයෙන් දැකගෙන ඒක පිළියම් කරන එක සාසනික වර්ධනයක් කියලා බුදුහාම කියන තෝ තෝ තෝ කෑවමගේ සාසනේ මං එපයි කියවනේ තෝ කෙරුවේ පාහරයක් බල්ලා කියලා කතා නෑ ඒ කියන්නේ පෞකාරයට ගල් ගැහිම කියලා. අපි මේ අද තියෙන නීතිය 100%ක්ම පෞකාරයට ගල් ගැහිනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරා ලංකාවේ බුද්ධිස් ජුරිස්ප්‍රුඩන්ට් එකක් හදන්න. මේ මේක පෙන්වන්න එපා. උකරින්ද ගල් ගහන්න එපා. ඒකට කියන්නේ සමාජ විශෝධනය කියලා වැරදි කරපු එකන වැරද්ද කරුවේ මන් නිසා. එචා හදනවා මිසක් ආ. ඌට ගහලා වැඩක් තියෙන්නේ. ඒක දැන් මේ බටේට තේරුම් ගන්න තියෙනවා. ඒක බුදුරජාණන්සේගේ ක්‍රමයේදී පෞකාරය අධ්‍යා බලන්නේ චෛතසික 52කින්. මේ රෝමලන් දේශිතේ බලන්නේ චෛතසික 10කින්. ඒකල අර මිනිහ කොටු කරනවා. කොටු කරලා ඔක්කොම තුලෝ වෙල්ලලා මරලා අනන්තම් පාටියක් දාලා ඉන්නවා. මේ වික්ට හීගු ඇහුවා නීතිය නේ මොක අතර ගත්ත කෙනා තව කෙනෙකුට මරණ දඬුවම් නැද්දෙන්න කාටද අයිතිවාසිකම තියෙන්නේ කියලා. මේ ලෝකේ එකෙකුටවත් වෙන්න එකක් නැහැ. රාජනීතිරත් කරන්න බෑ. ඉන්සා ඒ වගේ බුද්ධිස් ජුරිස්ප්‍රුඩන්ස් එකක් දාන්න අකමැති එකම ආණ්ඩුව ලංකාවේ ආණ්ඩුව විතරයි. අනිකට ගලකා හරි බලයි. අපි ඒක වැරදි කියලා ලංකාණ්ඩුව කැමති නැහැ. ඒ වගේ තමයි අපි හිතත්. මේ වැරද්දක් වෙනවා කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒක පිළියම් කරන්න ක්‍රමයක් කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. පව් කරට ගහන්න නෙමෙයි. බුද්ධිය සාපේක්ෂවේ අරියස විනයේ අච්ඡං අච්චිතෝ දිසෝ තත්ත ප්‍රතිපච්ඡත. මහන්නේ මේ වැරද්ද වැරද්ද වශයෙන් දැකලා හදන එක ශාසනයේ වෘද්ධියක්. ඒ නිසා බුදුජානනාථේ යම්තාක් මේ ශාසන වෘද්ධියට වැඩ කරාද 50යි ඉතුරු 50 බුදුනාථේ මේ ස්වාමීන් වහන්සේට දෙනවා. මොකටද ඒ? බුදුහාමට මචං කියලා කතා කරපාට. ආහුසවාදෙන් කතා කරලා. සම්මට්ටමේ කියලා කතා කරලා. කියලා මම 100ක් සමාව දෙනවා. ඔබ දැන් කොච්චර සංවේගීකින්ද කතා කරන්නේ? ඒක ශාසනික දියුණුවක් කියලා. ඉතින් ඒ නිසා අපි එතෙන්ට යනකොට කැප කරන දේ ඒ වගේ සිල්වතෙක් ගුණවතෙක් ඉදිරිපිට තමන්ගේ තණ්හා මාන දිට්ඨි කැප කරනවා කියලා කියන්නේ අපි රුචිකම් අරුචිකම් අනුව ජීවත් වෙන අපේ සියලු රුචි අරුචි පැත්තක තියන්න ඕනේ. මනාප මනාප සියල්ල පැත්තක තියන්න මෙන්න මම ඔබ අනිට ඕනනම් තඹකන කන්න තඹකන කම්මන කන තඹන කන බැල කන බැල කන. අපි එම නිවෙන කියන්නේ තැඹුවට කමන්නේ සෙන්ටිග්‍රේඩ් 80 විතර වගේ 100ට තඹන්න එපා. නිවෙන්නේ මේක අන්කන්ඩිෂනලි දෙන්න එපා. ඒක දෙන්නේත් අපි 10 20 30 නැගලා තමයි දෙන්නේ. ටික ටික ටික ටික ඉදිරියට යනකොට එනවා මේ පරිත්‍යාග අපි දැන් මේ වෙනකොට කරලා තියෙන්නේ. එක්කෙනෙක්වත් මෙතෙන් දෙන්න බෑ ඒක නොකර. අපි ඒවා දාසිතිතේ පරිත්‍යාග කරනවා. ඒ මොකටද මේ? අරමුණට බැහැ ගන්නවා කියන්නේ ලෝකේ පරිත්‍යාග කරනවා. 100%ක්ම අරමුණේ බැහැගත්තයි කියලා කියන්නේ වැඩි වෙලාවක් අරමුණේ හිටියයි කියලා කියන්නේ අපි ලෝකේ පරිත්‍යාග කරා. අපි ඒකට මේ රට දිනාගෙන ආය රට කාට හරි පරිත්‍යාග කරන්න ඕනේ නැහැ. මේ ලෝකය කියන එකට අපි කොච්චර දාර්ශනික කරනවාද කොච්චර වාල්කම් කරනවාද බැලිය වගේ වැඩ කරනවාද කියන්නේ ඕන වුණත් අපිට සතිය පිටවන්න බැරි මොකද මේ ලෝකෙට තියෙන කෑදරකම නිසා මේ මෙහෙට ආවට පස්සේ ඇති කරගත්ත බැඳීම් වගේකට නිසා කියනවා මට භාවනා කරන්න බෑ සද්දයි මට භාවනා කරන්න බෑ වැස්සවයි මට භාවනා කරන්න බෑ හිතවිලි එනවා මට භාවනා කරන්න බෑ වේදනාව එනවා ඒ කියන්නේ අර භාවනා කිරීමේදී අරමුණක හිත තබා ගැනීමේදී මුළු ලෝකයෙන් පරිත්‍යාග කරන්න පුළුවන් తত্ত্বය මේ වැස්සකට කැස්සකට අපි බාල්දු වෙනවා. ඇත්තටම මේක නයිසර්ගික ගතිය නෙමෙයි. මේ කට්ටච්චෝලිකමට නිදහසට කරුණු කියන්න පුරුදුච්ච අපි. බාල්දු වෙච්ච අපි. එහෙම නැත්නම් බැගෑ වෙච්ච අපි. කාටද බැගෑ වෙලා තියෙන්නේ කෙලෙස් ඉදිරි පිට. ඒ වෙනුවට අපි සතිය ඉදිරියට අරගෙන කොයි කෙලෙසෙද වුණත් මට කමන්නේ මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. තක්මන් කරනකොට මාව තල්ලු කෙරුවයි කියමුකෝ. ඒත් මම තක්මන් කරමින් ඉන්න බව දැනගන්න පුළුවන්. නිදාගෙන ඉන්නකොට හරස් වැටලා පැත්තවලට කවුරු මොනවා මද්රෝ කෑවත් මගුණු කෑවත් බෙඩ්ෂීට් එක වෙනුවට පිටලැල්ලක් ගත්තත් ඉඳගෙන ඉබුතියෙන් බදා ගන්න පුළුවන්. පිටින් නෝඩේට ගන්න දැන ගන්න පුළුවන්. මේක නිවන කියලා කිව්වොත් බුද්ධ අම්මේ මොනවා කියයිද විශ්වාස නැහැ. ඒ ඒක තමයි නිවන කියන්නේ. ඒක ඕනම කෙනෙකුට ගන්න පුළුවන් අපිට වළක්වන්න බෑ. ඉතින් අපි හිතන නෑ නෑ නිවන කහපාටයි. ඒක තියෙන්නේ මේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දඹදිව යන්න ඕනේ. ඒකට ගියාම හඳුන් කූර තිබුණ නැත්නම් නිවන් දකින්න බෑ. මේ ෂඩ්වර්ණ කොඩිය නැත්නම් නිවන් දකින්න බෑ. හඩු ගඳ නැත්නම් නිවන් දකින්න බෑ කියලානේ හදාගෙන සෙනග ඉන්න ඕනේ නිවන් දකින්න. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. අපි මේ කරගෙන ගිය එකම පරිත්‍යාග කරගෙන තව ඉදිරියට යනවා. ඒක ප්‍රඥාවෙමුත් කරන්න ඕන. ප්‍රඥාවෙන් හම්බ වෙන්නේ මේක පොඩ්ඩක් හරි අත්විඳපේකනාට. මේ මේ මේ ලැබුපේක තමයි නිවනක වැඩි කරගන්නේ. මේ සත්‍යාදිඨානය කියලා කියන්නේ අනික් සියලුම නවාපෑන. අනික් සියලුම පණවන ලද්ද මේක සත්‍යය. පටිච්චාග ඡාගාදිඨානය කියලා කියන්නේ ඒ අනික් සියල්ල පාවා දීපන් මේ තමන් ලබාගත්තු පුංචි දෙකට. ඒකට උපසමාදිඨාන කියලා කියන්නේ ඒකට ඒ බුදුල සත්‍යය. ඒ විදිහට දැනගෙන මට අරක දීපන් මේක දීපන් කියලා කවුරුත් ඇවිල්ලා තකුවේ සීලා පුදනකම් ඉන්නේ නැහැ. දැන් මේක හම්බ එකක එකමයි නිවන කියන්නේ. ඒක ක්ෂණ මාත්‍ර වශයෙන් ලැබිලා තියෙනවා. ඔබ අනිද්දේව මාර්ගපාක්ෂිකා කියලා හිතපන්. අනිද්දේව කෙලස් කියලා හිතපන්. අනිද්දේව ප්‍රපංච කියලා හිතපන්. අනිද්දේව වැල්වටාරන් කියලා හිතපන්. අනිද්දේව කතන්දර ගිතලි කියලා හිතපන්. අනිද්දේව සම්පප්පලාප කියලා හිතපන්. මේ මේ සත්‍යයේ ඵලය බැලුවොත් එක එකක් පේන්නේ නැහැ. අනික ෂේර්මේ බොරුවටයි චාටුවටයි මායාවටයි ආවඩාගෙන ඉන්නවා. හැබැයි තව ටිකක් උඩට ගියාට පස්සේ වෙනවා විශාල පිරිසක් ඉන්නවා. අපිට මුලදි මුලදි නොපෙන්නාට මේ ගමන යන්නේ. මේ මේ විකාර වැඩි වෙන්න වැඩි වෙන්න. මේ ශෝභනේ වැඩි වෙන්න වැඩි වෙන්න. වංචනික ධර්ම වැඩි වෙන්න වැඩි වෙන්න. පේන්න පටන් අරගන්න මේ සරල දේ බොහොම ඍජුයි. ඒක පිළිගන්න බැරි තරම් සරලකම තමයි මේකේ තියෙන්නේ. හිතා ගන්න බැරි සරලකමක් තියෙනවා. අපිට ඕන වෙලා තියෙන විශාල සංකර භාවය හරහා නැත්නම් සංකර භාවය තියෙන්න ඕන කියලා හිතනවා නිවනක් තියෙනවා. මේක විශාල ගැඹුරු දෙයක් වෙනද ධික සූත්‍ර කටපාඩම් කරන්න ඕනේ. පාලි සංස්කෘත දෙකම වතුර වගේ තියෙන්න ඕනේ. ව්‍යාකරණේ තියෙන්න ඕනේ. මේ මෙච්චර කල් භාවනා කරලා තියෙනවා කියලා විශාල ලයිස්ට් එකක් හදාගෙන ඉන්නවා. ඒ කිසිම ලයිස්තුවක් ඒ ලයිස්තු නරකයි කියන්නේත් නෑ මම හොඳයි කියන්නේ. ඒ ඔක්කොම තිබුණා. මේ කියන පඤ්ඤාදිත්‍යාන, සත්‍යාදිත්‍යාන, සාගාදිත්‍යාන, උපසමාදිත්‍යාන නැත්තම් අපි හොයන්නේම ඇවිස්සෙන පැත්තනේ. අපි හොයන්නේ අර නස්රුදීනි අතුරු හොයපු තැන වගේ. ලයිස්තු වලට හොයනවා. රෑ වෙනකන් ඉඳලා කියනවා ඉතින් මම මේ ඉන්නේ එතනින් ලයිට් කියන කාමරේ තමයි යතුරු නැතුනේ ඒක වෙනම කතාවක්. ඒ කට්ටියත් එක්ක හොයන්නේ ලයිට් කන්නේ මොකද දිසෙන් සෙල්ලක් තරම් කියන්නේ අපි යන්නේ. ඒක පිළිබඳව මට මට අමාරුවක් නෑ මට දුක මේක මේ පොඩි දරුවන්ට මේ තරම් සාහසික විදියට උගන්වන්නේ කියන්නේ. එයි මේ පොඩ්ඩකට මේ පොඩි දරුවන්ට සත්‍යය, ත්‍ත්‍යය, ප්‍රඥාව කියන එක සාජ දැනුම ලබා වුවන් ඒ අපි ඒකට කියන්නේ බර්ත් රයිට් එක. ඒ ළමයින්ගේ තියෙන අහිංසකම නැතිකරන්න මේ කරන විකාරය. ඒත් ඒක සතුටක් තියෙනවා. එහෙම නැත්නම් ඒක හොප් එකක් තියෙනවා. මමත් හිතන්නේ මේ වගේ පරිසරයක තමයි. නමුත් 76 77 දැන්නට පස්සේ මේක සතිය කියලා ඊට පස්සේ මම දැනගන්න ඕනේ ඊට පස්සේ අවුරුදු 10කින් නෙවෙයි 20කින් නෙවෙයි 30කින් නෙවෙයි 40කින් හෝ මේ සතිය සඳහා කැපවෙනවා. හැබැයි අනික කාටවත් තේරෙන්නවත් බෑ. මේ මනුස්සයාට හාව හඳ දැක්ක වගේ දැකලා තියෙනවා. ඌ යන්නේ ඒ දිහාවට. ඉතින් අනික ඔක්කොම හිතන්නේ මේ ලාභයට සත්කාරයට සම්මාන සිලුවකට යනවා වගේ තමයි. ඒ වගේ ගමනක් යනවා. ආන්නේ විදිහට මේ මේ කක්කාව ඇතුලේ මේ උපසමය හොයනවා කියන එක ඒ මේ කියන අදිෂ්ඨාන නැති කෙනාට පේන්නේ මේ ලෝකෙට එන ඔක්කොටම පිස්සුද? ඔක්කොම මේ තරම් පණේපා කියාගෙන ගහගෙන බැනගෙන රණ්ඩු කරන මෙච්චර යන්නේ මේ සත්‍යයේ ඒගොල්ලෝ ආවද තියෙන්නේ නැත්නම් මේ එක විනාඩියට හම්බෙච්ච මයි ළඟද තියෙන්නේ කියලා. අපි අර අපන අපිට දකපු සත්‍ය පහත් කරලා මේ ගෝසාවට රූප ප්‍රමාණයට ලෝක ප්‍රමාණයට ගෝස ප්‍රමාණයට ගිහිල්ලා ධර්ම ප්‍රමාණය පැත්තකට දාගන්න. ඉතින් ඒක නිසා කාට හරි කල්පනා කරලා බැලුවොත් මේ අපි සතිය සතිවට්ඨානේ නැත්නම් භාවනා කරන්න ආවට පස්සේ අපි කොච්චරක් ඒ සඳහා අප කැපවීම කරලා තියෙනවද? ඒක වැඩෙමින් පවතිනවද? ඒ වැඩෙන ප්‍රමාණයට අංශ ඔක්කොම හැලෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ අදිෂ්ඨාන ශක්තියකින් බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. ඒ පේන්න තමයි බුදුචාන්සිමේ හතරකට දාලා පෙන්වන්නේ. ඒ පේන දෙයට මඤ්ඤණා ඕනේ නැහැ. ඒක මේ ප්‍රපංච කර කර ඉන්න ඕනේ ඒක හොම්බල දෙයක් දමලන්න වගේ තේරෙන දෙයක්. ඒක තේරෙන්නේ නැත්තම් මේක මායාව මේක සත්‍ය මේක ප්‍රත්‍යක්ෂය මේක හිතලුවක්. එහෙම නැත්නම් මනෝ විකාරයක් කියලා ඉතින් එහෙනම් මේ මනසට මොනවා කෙරුවක්වත් ගොඩ ගන්න බෑ. මේ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කයි මායාවයි. සෝබනේ. මම බෑමයි. ওই දෙක වෙන් කරගන්න බැරි නම් ඉතින් ඊට පස්සේ ඉතින් කලෙමුණේ නමල වස්ත්‍රයක් කරෝ වගේ. නමුත් ඒ අතරමැද තව එකක් තියෙනවා මේ මායාවේ හොඳට ජීවත් වෙනවා සත්‍ය දැකලා ප්‍රයෝගිත. ඒක කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව ඉන්න බෑ. අපි දන්නවා මායාවේ ජීවත් වෙනවා. මායාව කාටවත් ඇඟින්නවත් අරින්නේ නැහැ. අපි වැඩ කරන අපේ සත්‍ය රකින්නයි. මායාව ඉන්න කටියට තේරෙන්නේ නැහැ. ඒ නිසා පිටසත් එක්ක ඉන්නකොට ওই කට්ටියට ඕනේ සාහස නටනවා. තමන්ගේ විවිකේ හදාගත්තනේ. නැද්ද කින්නපත නොදොමකින් තමන්ගේ වැඩක් කරගත්ත පැත්ත කරන්න හිටියා. කියන්නේවත් නැතුව. අන්න එහෙම ඉන්න පිරිසක් අද මේ අවුරුදු 30 තුලතර විශේෂයෙන්ම 40 30ක් මම දැකලා තියෙනවා. කිසිම තැනක ආගමක් කටයුත්තක් ගාගන්නේ නැහැ. එයා බලන්නේ හුදෙකලා විතරයි. එයා බලන්නේ මේ උපසමය විතරයි. තමන්ගේ පිච්චි ගතිය සඳහා කිසි කෙනෙකුට අහන්න යන්නෙත් නැහැ, බලන්න යන්නෙත් නැහැ. ඕනනම් ඒකට විවේකී කියනවා. ඒක නිසා මේ හුදෙකලාවට වැඩ කරන එකනට ඒ හුදෙකලාවට වැඩ කිරීම සඳහා කිසිම බාධාවක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේත් නැහැ. ඒකට කපාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්නේ කපාගෙන යන ගතිය පේන්න නැහැ. ඔක්කොමලා ඉන්න මේ කට්ටියම නිවන් දකින්නකම් කට්ටියම එනකම් බලන ඉන්නවා මේ අපිත් ඒත් එක්ක මේ රැල්ලට අහුවෙලා රැල්ලට අහුවෙලා නිවනට යයි කියන. ඉතින් එහෙම කියනකොට මෛත්‍රී බුද්ධ ධර්මයේ සෝ එයිදාට ඔක්කොම මේ පැත්තට නැහැරලා තියෙන ඒක නිකන් හිටියත් නිකන් ඇදගෙන යයි වගේ කියලා බලාගෙන ඉන්නවා. ඉතින් මේකට මම කියන පමාව කියලා. මේ වම දැන් මෙතන කියලා ගන්න ඕනේ එකේ කාලයේ දේශේ දාගෙන අපි සැලසුම් හදනවා. ඒක නිසා කරනවා නම් දැන් නැත්තම් බෑ. ඒක නිසා මේ මේ ස්වාමීන් වහන්සේට බුදුජානසී දේශනා කරාට පස්සේ බුදුජානසී කියනවා මයින් කිසිම බාධාවක් නැහැ මම ඔබට සමාප දෙනවා මේ ආයති සංවරයේ පිණිපදව. ඒකට කියනවා අනිසංශ මාව උපසම්පදා කරගන්නේ. ඉතින් ඒක බුදුදහමේ අහනවා මේ පුක්කුසාතිගෙන් පුක්කුසාතිමට සිවුරු පිළිකර පාත්‍ර සිවුරු සම්පූර්ණද කියලා. ඊට පස්සේ කියනවා නෑ පාත්‍ර සිවුරු සම්පූර්ණ නෑ මේ හරිද කියලා ප්‍රෝග්‍රෑම් මේ පාට බහලා තියෙන්නේ. ඒක වෙලා තියෙන්නේ බිම්බිසාර රජුගේ පණිවිඩයක් වෙනවා. මේ මේ පුක්කුසාති ප්‍රාන්ත රජ කෙනෙක් විදිහට බිම්බිසාර රජුගෙන් ඉතාම තුනී සලුව දෙකක් පිටත් කරලා කියලා තියෙනවා ඒකේ පිට මේ පැවිදි පෙට්ටියේ මේක රාජ සභාව ඉදිරිපිට ගානින්දී කියනවා. ඒ බිම්බිසාර රජු රාජසභාව ආපු වෙලාවේ මේ එකිනෙක ඇල්ල මේ තෑග්ග ඔප්පු කරනවා. පොකුසාත රජුගේ තෑග්ගක් ඇවිල්ලා කියන දිගල්ල බලපුවම හොඳම කසි සලුවක් විශාල සලුව එක මීටර ගන්න පුළුවන්. ඒ තරම්ම මේ රජ කෙනෙක් හද කෙනෙකුට දෙන තෑග්ගක්. ඉතින් එතකොට බිම්බිසාර රජුන්ට කල්පනා වෙනවා මේ ඇත්තටම මං ගැන මනාපෙන් කරන්න කියලා. ඒ රජුලෝ සිව්මාන්ත මේ උඩු මහන්තලාවට නැගලා සිව්මැදිරි කවුලේ ඉඳන් කතා කරන නිසා මම දැන් මොකද්ද පොක්කුසාකට දෙන්නේ කියලා. එතකොට ඒ ශාංශ තල්පත්තිරුවක් ගෙනල්ලා තල් නෙමෙයි තඹපත්තිරුවක් නැත්නම් රන්තරප්පත්තිරුවක් බුද්ධෝ ලෝකේ උපාදෝ කියලා ලියනවා. බුදුන් ලෝකේ ඉපදුනා කියන්නේ. ඒකල ඥාන දතර තියලා හපනවා ඒක. ඒක තමයි සීල් එක ඉස්සර කාලේ. අපි එම්බෝස් කරනවා කියලා කියන්නේ. එතකොට මේ රජුරු දන්නවා මේ හවලාගේ දතේ ආඩේ තමයි තියෙන්නේ කියලා. ඒකල ඒක ඔතලා කොපුවක් අතට දාලා කියන කවුරුත් නැත්නම් කියලා දිගහැරපන් කියලා. මෙහා යවන්නේ කවුරු සාද සභාවේ දිගාගෙන කියලා. බිම්බිසාර රජුරෝ යවන්නේ කවුරුත් නැතනක දිගා. ඉතින් මේ රජුරෝ දවසක වෙනකන් ඉන්න පුක්කුසාති. කවුරුත් නැති වෙලාවක්. හිතා ගන්නකො රජුරු කෙනෙකුට විවේකයක් හම්බෙන්නේම නැහැ වට වෙලා ඉන්න හරියක් හැම බල්ලෝනේ වට වෙලා ඉන්නේ. ඉතින් රජුරු හොඳටම විවේක වෙලා උඩ මහන්තලාට ගිහලා මේක දිගානකොට බුද්ධෝ ලෝකේ උපාදෝ කියනකොට එහෙම සම්පූර්ණ වුණ වෙලා කාටවත් නොකිය එකම පිළිස්සෙන මාලිගාවේ. පිටත් වෙන්නේ ওই සිවුරක් ඔය එකක් කරේ දාගෙන. මේ බුදුන් වෙනුවෙන් පාව මේ මම පැවිදි වෙනවා. මේට වැඩිය පණිවිඩයක් අහන්න දෙයක් නැහැ. මේකම තමයි මේ අනාථ පිණ්ඩික සිටුමාට වෙන්නේ. බුදුන් ලෝකේ පහළ වුණායි කියලා රජගහ සිටුමා කියනවා. ඉතින් මෙච්චර කලාතුරකින් සිදුවෙච්ච දේ වුණාට පස්සේ ඒක එයාට විශ්වාසයි. මොකද බිම්බිසාර රජුරන් ඉන්න රම්පත්තිරුවේ තියෙන්නේ සීල් එක ගහලා දෙනවා. එච්චරයි. ඒ පිටත් වෙලා තමයි මේ ඉදිරියට යන්නේ. ඉදිරියට කියලා බලන්න බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා තව නොබෝ වෙලාකින් මරණයට යන්න හදන්නේ මැරෙන්න ඉස්සෙල්ලා අවබෝධ කරලා මැරෙන්න කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සරහට කරනවා මචං මං අඳුරනවා කියලා නෑ මචං. දන්නේ කමක් නෑ මම බණ ටිකක් කියන්නද කියලා ඒක නිකන් හරියට බුදුරජාණන්සේ මාකටිං පාරක් දාන. එයාට තාම බණ කියන්න ඕන ඇවිල්ලා නෑ. ඒ ඇත්ත විද්දිකේ ස්වරූපෙන් ඉන්නේ බුදුරජාණන්සේ බණ ටිකක් කියන්න කියනකොට බෑ කිව්වනම් ඉවරයි. කම්සු කවුද මට බණ කියන්නේ කියලා කිව්වනම් ඒක තමයි පස්වග මහණුන් කියන්නේ. මෙයා කියන්නේ බොහොම සකසලා බණහනකොට මේ ටික කියන කෙනා ස්වාමීන් වහන්සේ වර සමා වෙන්න සත්සුන් වහන්සේ මලකට ඇවිල්ලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මලකට ඇවිල්ලා තියෙන්නේ මමගේ මෝහය නිසා, මගේ තකතිරුකම නිසා මම ආවුසවාදයෙන් කතා කරා. මගේ වැරද්දට සමාව දෙන්නේ. ඒක තමයි බුද්ධ ධර්මයේ මේ මේ වැරද්දට සමාව ඉල්ලන එක තමයි පුක්කු සාති මේ සාසනයේ වෘත්තිය. වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන පිළියම් කරන්නේ ඒකල ආයති සංග්‍රහයේ පිටාණි කිව්වට පස්සේ තමයි කියන්නේ මට උපසම්පදාව දෙන්නේ කියලා. එතකොට බුදුසෙන්සි අහනවා පාත්‍ර සිවුරු තියනවා කියලා. මොකද උපසම්පදා මාලකයේදී අහන වැදගත් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න වල එකක් තමයි තමන්ගේ පාත්‍ර සිවුරු තියනවාද කියලා. එතකොට නෑ කිව්වොත් කියන්නේ නැති වෙන තමයි අපි සාමාන්‍යයෙන් අපේක්ෂක වන්නේ උපසම්පදා මාර්ගයට මේ සිද්ධ වෙන්නේ උපසම්පදා මාර්ගයක නෙවෙයිනේ බුදුරජාණන් චිත්‍රපට නෑ කියන්නේ ඊට පස්සේ කියනවා මේක තථාගතයන් වහන්සේගේ ආචින්න ධර්මයක් ඒ අත්‍යශූර නැති කෙනෙක් උපසම්පදා කරන්නේ එතකොට මෙයා යනවා පාත්‍ර චුරුවයාල යනකොට හොඳටම පිස්සු ඇවිච්ච දෙනක් ඇවිල්ලා ඇනල මරනවා ඉතින් දැන් අච්චර ලස්සන කතාවේ සෝකාන්තිකින් වැඩි හමාරයි ප්‍රශ්නට හාමුදුරුවෝ දකිනවා පහුවෙන් අය අර පින්න පාත යන ස්වාමීන් වහන්සේලා ඒ කෙනෙක් මැරලා ඉන්න පාරයි හැබැයි මේ මිනිස්යාට බුදුජානකේ හම්බෙච්ච බවට දූෂමානේ කියනවා ඒ නිසා බුදුජානකෝ කිව්ලා අහන ස්වාමීන් වහන්සේ අසවලා ඔබ වහන්සේ හම්බෙලා නොබෝ වෙලාවකින් මරණයටපත් වුණා. ඒ කියන්නේ මරණය වගේ අද්ද කොයි වගේ තැනක උපදීද කියලා. ඒකට කියනවා පුක්කුසාති කියන්නේ පුදුමාකාර කෙනෙක් මහණෙනි මං කියපු වචන වලට කවදාකවත් මාව වෙහෙසෙන්නේ නැහැ කියලා. කියපු දේ තින්තපොන කඩදාසියට ඇහුවගේ ඇහුවා මිසක්කා අය ගහපා දෙන්නේ අය හගිස්සන් දෙන්නේ ඒක පුක්කුසාති කියන විශේෂ ගුණයක්. ඒ දේ ගැන සැක කෙරුවේ නැහැ. ආයේ නැවත මාව වෙහෙස කෙරුවේ නැහැ. පුක්කුසාති ඕරම් භාගයේ සංයෝජන බහම නැති කරගත්තා. එයා මේ අනාගාමී වුණා කියන එකයි සාමාන්‍ය සාහිත්‍යක වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ආය මෙලවට නොයන එහෙම නැත්නම් ඒ අනාගාමී தත්ත්වයටපත් වෙලා පිටුනක් පාවයි කියන. ඒ නිසා මෙතන පුක්කු සාතිගේ නැත්නම් පුක්කු සාති සම්බන්ධ කරගත්ත පුක්කු සාති ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත්ත මේ ධාතු විභංග සූත්‍රයේ ප්‍රධාන ලක්ෂණ අනිකුත් මේ 15000ක් කියන සූත්‍රවල ප්‍රධාන ලක්ෂණ තුනක් විතර තියෙනවා නැත්නම් වෙන තැන් වල දකින්න නැති සුවිශේෂතා කීපයක් තියෙනවා. මේ ආයති සංවරය තමයි ශාසනීය දියුණුව කියන එක මේක බුදුරජාණන්සේ කෙලින්ම සඳහන් කරන සූත්‍රයක්. දරද්ද දරද්ද වශයෙන් දැනගෙන හැදෙන එකයි ශාසනය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි කියලා. ඒක මේ වෙන වෙන විදිවලට කුංචි රාහුල් හාමුදුරන්ට කියලා තියෙනවා මේක පැහැදිලිවම සඳහන් කරනවා. ඒ වගේම රාහුල වාද සූත්‍රයේ මේකේ ච ධාතුරෝ යම් පුරුෂෝ කියන එක මෙතන බුදුරජාණන්සේ පුරුෂයා භෞතික විද්‍යාවෙන් ගන්නවා. මේ පුරුෂය කියලා කියන්නේ ආයතන ධාතු හයක් විතරයි කියලා. ඒ පුද්ගල අතර තාරාතිරමක් නැහැ. මොකද මේ ධාතු අඳුනන්නේ එයා වැඩ කරන ධාතු අතර තාරාතිරමක් නැත්තම් මේ හැදිච්ච පුද්ගලයා, ඒකෙන් හැදිච්ච පුද්ගලයා මේ තණ්හා කෙරුවට, මාන කෙරුවට, දිට්ඨි කෙරුවට ඒකටවත් ධාතුන් සාක්ෂි වෙන්නේ නැහැ. ධාතුන් සාක්ෂි වෙනවා අපි හැය වෙලා එකතුලා තමයි හැදුවේ කියන්නේ. නමුත් මේ පුරුෂයා ඒ මතට වගුරුවා ගන්නවනේ. මම වෙමි කියලා එකක් ගන්නවා. මේක මගේ කියලා ගන්නවා. මේක මගේ ආත්මය කරගන්නවා. ධාතු එකක්වත් ඒකට සාක්ෂි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ධාතුන් ගිහිල්ලා කිව්වොත් එම අනේ පටවි ධාතුව මාව වග බලාගන්නේ මං ගැන හොයලා බලපන්. අනේ තේජෝ ධාතුව මං ගැන හොයලා බලපන් කියලා කිසිම තෙතප්පපුවක් නැති. කැවුත්තක් නැති දෙයක්. ඒවට තමයි අපි වඳින්නේ. අපි පොළොවට වඳිනවා, ආකාශයට වඳිනවා, උණු රස්නයට වඳිනවා වතුරට වඳිනවා ඒකට අපි කියනවා ඇනිමේෂන් කියලා ඇනිමිස්ටික් කියලා මේ භෞතික වස්තු වලට වඳින එක තමයි බුද්ධජනසේ පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකෙ තිබෙන්නේ විශාල කඳු වලට වැන්දා ගිනි කඳු වලට වැන්දා භූමි කම්පාවලට වැන්දා මොකද ඒ වලක විශාල බල තියෙනවා හැබැයි මේ බලය කවදාකවත් මගේ තුප්පහයි පුංචි පෞද්ගලික රුචිකත්වයට ඒගොල්ලෝ නැමෙන්නේ නැහැ ඒගොල්ලෝ වැඩ කරන්නේ චිත්ත ඥාමයකට ඉතින් අපි පුළුවන් තරම් කියනවා නේ කරුණා කළා මට පොඩ්ඩක් පොඩ්ඩක් සේවර එකක් මට දෙනවාද මට විශේෂයක් කරලා සලකනවාද කියලා පටවි ළඟට ගිහිල්ලා කියනවා ආපෝ ළඟට ගිහිල්ලා කියනවා තේජෝ ළඟට ගිහිල්ලා කියනවා වායු ළඟට කියනවා ඉතින් ඒව දිත්තේ දිත්ත මත්තන් කියලාගෙන ඉන්නවා අපි කිව්වට ඇහෙන්නේ නැහැ ඒවට පටවි ධාතුව දිත්තේ දිත්ත මත්තන් අපි කියලා ඔච්චර ඇඬුවත් අපිට මනසේ කිව්වා මේ අදාහරක් ආවකට හරකුන්ට ගිහිල්ලා කියලා වරෙන් කොළපා ගන්න කියලා ඉතින් ගිහිල්ලා කියලා ඇවිල්ලා අපි ආහාරක් එන්නේ නැහැ ධර්මදේ උඹ ගිහිල්ලා කියාද කියලා. ඔව්. මොකද කියලා අහර කවුළු රැනවලු. ඔචේසාදී මං කියලා ආවයි කිව්වා. ඒක ආවේ නැහැ. හරකට කියලා හරියන්නේ හරකයි කාරණේ කියන්නේ අරුවට කියලා තියෙන උඹ ගිහිල්ලා හරකුන්ට කියාපන්. අදහස කොළපා ගන්න තියෙනවා කියන්නේ. ඉතින් අලු ඔලු වෙනවලු යන. ඉතින් අපිත් පටවි ධාතු ළඟට ගිහිල්ලා අපිත් කියන අනේ මගේ වැඩි කරලා දීව මට පොඩ්ඩක් ඉඩම පොඩ්ඩක් වැඩි කරලා දීව. තේජෝ ධාතු ළඟට ගිහිල්ලා කියනවා තව පොඩ්ඩක් මේක මේ එයා කන්ඩිෂන් එක පොඩ්ඩක් වැඩි කරලා දෙන්න. රස්නේ කරලා දෙන්න බැයිද? සීතල කරලා දෙන්න බැයිද? ආපෝ ධාතු ළඟට ගිහිල්ලා මේ රෝහිණී නදී වතුර වැඩි ටිකක් අපිට දෙන්න බැහැ. යුද්ධ කරන මේ දෙපැත්තක යුද්ධ කරන. වායෝ ධාතුවට යුද්ධ. ඊට පස්සේ ආකාශ ධාතුවට යුද්ධ. ඒකක්වත් කැවුත්තක් නැහැ. ඒ වගේ මොකක්වත් නැහැ. අජ ධාතුරෝ යම් පුරිසෝ. ඉතින් ඒක දන්නවනම් අපි ඔක්කොටම තියෙන එකම තකතිරුකමනේ තියෙන්නේ. ඊයතිමුත් අපි සමානයි. ඉතින් දැන් බුදුජානනාන්ද පෙන්වන්නේ අපි අතර කිසිම වෙනසක් නැහැ. manussත්වයේ අදින් කිසි වෙනසක් නැහැ. මේක තාරාතිරම් හදන්න යන්නේ මේ මාන්නේ නිසායි. ඒ වගේ මේ මම කියන සෙන්ටර් එකක් හදාගන්නවා. එහෙම නැත්නම් ඩේටම් ලයින් එකක් හදාගන්න. එහෙම නැත්නම් පිවට් පොයින්ට් එකක් හදාගන්න. එහෙම නැත්නම් බෙන්ච්මාක් එකක් හදාගන්න. ඔතෙන් තමයි දුක පටන් ගන්නේ. ඉතින් අනිත් ඔක්කොමලත් එහෙම හදාගෙන ඉන්නේ. ඊට පස්සේ ඒකට හරියන්න එකතු කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකට දොස් කියන්නත් බෑ. මොකද ඒක යම් ප්‍රමාණයට ඒක බේසික් නීඩ්ස් කියලා දෙයක් තියෙනවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර ප්‍රමාණය ඉක්මවලා ප්‍රයෝජනෙ ඉක්මවලා රැස් කරන්න ගිය ගමන් ලාභ සත්කාර වැඩි වෙච්ච ගමන් ගන්න පටන් ගන්නවා. ඉතින් ඒක තේරුම් අරගන්න මේ ඡාච්ඡ ධාතුරෝ යම් පුරිසෝ කියලා මේ බුදුරජාන්සේ දේශනා කරපේක ඒ ධාතු විභංග සූත්‍රයේ තියෙන සුවිශේෂිතය. ඒ වගේම තමයි මේ එක වචනයක් අහපු ගමන් තමන්ගේ සියලු රජසභ අතහැරලා මාලිගාවත් අතහැරලා රාජධානියටත් නොකිය එළියට බහපු කෙනෙක් විදිහට පුකුසහත රජුරෝ සටහන් වෙනවා. ඒක මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ චරිතෙත් එක පේන තියෙනවා. නමුත් අනාථපිණ්ඩිකතුමා ඊට පස්සේ චරිතයක් තියෙනවා යාට සිටුවරේක් වශයෙන්. මේ ස්වාමීන් වහන්සේ ඊට ගියා. ආයෙ කිව්වේ නෑ මොකද බිම්සාර රජුණන්ගේ පණිවිඩය. ඒක නිකන් හතර පෙර නිමිති දැකීමක් වගේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක වෙන එක තමයි මේ සත්‍යාදිත්‍ථාන පඤ්ඤාදිත්‍ථාන කියන සත්‍ය දැක්කනම් කොම්ප්‍රොමයිස් කර කර ඉන්න එපා. කොම්ප්‍රොමයිස් කරලා පස්සේ හැරිලා ඇහුවොත් අහන්න වෙන්නේ පිස්සෙකින් පිටට එකේ. ඒක රගර් ගේම් එකක් වගේ එකක්. පාස් කිරුවොත් බෝලේ පාස් කරන්න යන්නේ පස්සට. ගත්තනේ ඩෑෂ් තු. අනිත් ඔක්කොමලා ඉන්නේ මොකටද? තල්ලුවක් දෙන්න නෑ ටැකල් කරන්න. උදේට දැනගන්න ඕනේ මම කවදාවත් රගම් දැකලවත් නෑ හැබැයි. ගහලා තියා ඒ අපි කුඹුරු කොටලා තියෙනවා ගස් නැගලා තියෙනවා මිසක් ඔව් අපි දන්නේ නැහැ. නමුත් ඒ ගේම එක මේකක් තමයි. ගත්තට පස්සේ බෝලේ අරගෙන දුවපන් පාස් කෙරුවොත් පාස් කරන්නේ පාසට. ඒක නිසා මේ ලෝකයෙන් උපදේශ ඇහුවොත් ඒක තේනවා බුදුජානනාංශය අපටිවාණීතාවය අසන්තුට්ඨිතාවය කියලා. Taman යම් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යම් තැනකට ආවනම් අවසානයේ දක්වම ওই දික්කටම කරගෙන යන්න කොම්ප්‍රොමයිස් කරන්න එපා. හරියමයි අහන්න එපා. උරිස්සට උඩින් පිටිපස්ස බලන්න එපා. අපටිවාණී. මොකද කවුරුත් නැහැ ඒකට උපදේශ දෙන්න මුළු ලෝකෙම ඉන්නේ අපි අනිත් පැත්තට දෙන්න. අපි ටැකල් කරන්නේ. ගත්ත ගියා. ඉතින් ඒක ප්‍රඥාවෙන් කරන්න ඕනේ සත්‍යාධිඨාන. ඉතින් ලෝකේ තියෙන හැම අපි ගත්තොත් භෞතික ඥාන තියෙන්නේ ලෞකික ඥාන සියල්ලම මේ සත්‍යයට විරුද්ධයි මේ කියන මේ ධර්ම වලට විරුද්ධව කටයුතු කරන්නේ. මේ අදිෂ්ඨාන දෙකේ මේ පළවෙනියෙන් කියන මේ පඤ්ඤාදිෂ්ඨාන සත්‍යාදිෂ්ඨාන වලට සම්පූර්ණ විරුද්ධයි භෞතික ඥාන. ඉතින් භෞතික ඥාන වල විශාල වර්ධනයක් වුණා පසුගිය අවුරුදු 200 ඇතුළත. මේ තාක්ෂණය නිසා. නිසා විශාල පිරිසක් දැන් අන්‍ය විහිිත වෙලා ඉන්නේ. ඒගොල්ලෝ ඉව්වට රණ්ඩු කරනවා හරියට ඒ කරන්න කරන්න මම දැන් මෙතන කියන එකෙන් සෑහෙන්න ඈත් වෙලා ඉන්සයිකට කියන එක්සෙන්ට්‍රික් කියලා. ඒගොල්ලන්ට ඉමෝෂනල් ලිටරසි නැහැ. ඒගොල්ලෝ මේ ඉන්නේ කොහෙද මොකක්වත් නැහැ මේ කොහෙදෝ බලාගෙන ඉන්නේ අර කැරට් එක දිහා බලන බූරුව වගේ ඉතින් සා සීදී නසා ගන්නවා කියන එක සතෙක් මරනවා කියන එක ඒක සිම්පල් වෙලා. ඒ වගේ මානසික අසහන කියන එක රාත කරනවා දවල්ට කරන තරමට ගිහිල්ලා. ඒ මොකද හේතුව අර භෞතික ඥානවලට ඒ තරම් ඇදලා ඒකට සම්මාන දීගෙන නොබෙල් ප්‍රයිස් දීගෙන මැග්සේෂේ දීගෙන මේ අවුරුදු 40ක ප්ලෑන් එකක් දුවන්නේ මිනිස්සෙක් අල්ලගෙන. ඉතින් මේ මිනිස්සයා ඒක ඔක්කොම ලැබුවට පස්සේ අන්තිමට තේනවා අච්චි වැඩක් නැති වෙනකොට කන දිවනාසේ වැඩ නොකරන වෙලාවට තේනවා මම නටු නටු තොইলකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලා. ඉතින් ඒක නිසා භද්‍ර යවුණේ ජීවිතේ ප්‍රථමයේ ආමේ කලු කිස්ටිපියේදී මේ සත්‍යාදිඨානේ පඤ්ඤාදිඨානේ එන්න නැත්නම් මේ සක්විත මේ වගේ යුවරජ කෙනෙකුට ඒ සියල්ල අතහැරලා දාලා මෙහෙම එළියට යනවා කියන එක වගේ ආදර්ශ බුද්ධ ඥානසේ කාලේ විතරයි කියලා වගේ අපිට හිතෙනවා. ඒව තියෙන්නේ ඒ කාලේ විතර දැන් නැහැ කියලා. අනන්තවත් දැන් අද සිද්ධ වෙනවා. බුදුමාහාර කැපකිරීම කැප කරනවා. කැප කරලා ඒගොල්ලෝ දන්නවා මේ කැප නොකර හිටියනම් කඹරන්න වෙන්නේ. අතහැර අතහැරම ගියා. ඉතින් ඒකට අපි කියනවා ඡාගාදිත්තාන කියලා. එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කියලා. ගීගේ හැර යාම කියලා. සිද්ධාර්ථ ගෞතම තුමත් එහෙම තමයි කරේ. එළියට ගියාට පස්සේ අවුරුදු 45ක් ජීවත් වුණා. රජපැටියෙක් හිඟන්නේක් වගේ. රජපැටියෙක් හිඟන්නෙක් වගේ ජීවත් වෙන්න මොන තරම් ජොලියක් තියෙනවද කියලා හිතන්න. සියලු බලතල සහිත රජපැටියෙක් තේින් ගෙට හිඟාගෙන යනවා. ඒකල කියනවා අපි පරදත්ත උපජීති ප්‍රේතනිකායට තමයි අයිති දෙන දෙයක් කාලා ජීවත් වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි මේ අපි වාගේ මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න කිව්වා පුතේ මෙන්න බුද්ධ භෝගේ. මේක කාල ජීවත් වෙනවා. මම මේ රජකම අතහැරලා ඇවිල්ලා මේ කාල ජීවත් වෙන්නේ උඹලට ඉච්චර තාරින දෙයක් නැහැ බෑ උඹ ලබන බුද්ධ භෝගේ මම ලබන එකමයි කියලා මේ ලස්සනට හෙලි කරලා තිබ්බා. ඒ නිසා බුදු දහමසේ නොකිය එහෙම නැත්නම් නොදන්නවා ලෞකික ඥාන තුච්ච කරලා සලකුවා. සැලකුවේ සයිලන්සර්මන් එකකින් නිස්සද්ද බණකින්. යසෝදරාව ගන්න හදනකොට ලෝකයා දොස් කිව්වා. මේ අකා ගේ ඇතුලේ හිටිච්ච මිනිස්සෙක් මෝට මෙලෝ සාත්‍රයක් දෙන්නේ නැහැ, ගෑණියක් දීලා හරියන්නේ නැහැ කියලා. ඒතකොට ශිල්ප දැක්ුවා. මට හිතා ගන්න බෑ බුදුජානන්සේ ශිල්ප දක්වන හැටි යසෝදරාව ගන්න. ඉන්නේ ගේමට ලෑස්ති. මේ බුදු වෙන්නේ ඉන්න කෙනා යසෝදරාව දිනා ගන්න දින රණසප් ඇවිල්ලා තියෙන දේවදත්ත හැම ගේමෙදීම last best loser හැම වෙලාවෙම දේවදත්ත ඇවිල්ලා තියෙනවා. දේවදත්තගේ අක්කා. දේවදත්ත ෆයිට් කරන්නේ තක්ක දිනා ගන්න නෙවෙයි. මේ බොස්ටන් ආංශයට ගේමට. එතකොට පෙන්නවා මේ ඔක්කොම දන්නවා ට්‍රෙඩිෂන් ප්‍රදාන. එතන ඒ සූසට කලාවම දාන්න. හැබැයි රාජ්‍ය තන්ත්‍රයක ආසාවක් නැහැ. සුද්ධෝදන රජුගේ ඉන්න විශාල plan එකක් ගහලා මගේ රාජ પરම්පරාව ඉස්සරහට සක්විතියනවා. මේ ඉන්නේ ශක්විති ආරණ තමයි අංකුරේ තමයි කියලා. නමුත් පැදුරටත් නොකිය පැනලා ගියාම ඇති ඒ ජීවන බලාපොරොත්තු ඔක්කොම ඉවරයි. නමුත් අපි අද සැනසෙනවනේ. අපිට එහෙම හම්බ වෙන්නේ නැහැ. එදා නිකන් හරි සරුවච්චන් වහන්සේ වෙන්නේ නැතුව ශක්විති වැඩ වෙන්න හිතුවා නම් වෙන්නේ නැහැ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕන අපිට හම්බෙලා තියෙන අවස්ථාවේ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ අපිව ඊගා බුදුන් වෙනවා නැත්නම් පරණ බුදුන් ගාව කෙරුවා ඒ කතා නෙවෙයි හම්බෙච්ච අවස්ථාව වැඩගන්නේ මේකට මම කියන්නේ අවස්ථාවාදී කියලා. මේ අවස්ථාවාදීදී මේ අරයමයා නිවන් දක්වන කතාව බෑ. ඒක ගත්තොත් ගමනට බාධායි. නිවන දක්න කච්චත් එක යන්න හමුනොත් හොඳයි. ඒ කාටවත් නිවන දක්න කිව්වොත් අනිවාර්යයෙන්ම ඒකම තණ්හාමාන දිට්ඨිය වලට වෙනවා. හැබැයි Taman හරි වැඩේ කරගෙන එහෙම නැත්නම් මේ අදිෂ්ඨාන හතර ඉන්නකොට විශාල පිටසකට ආදර්ශයක් ලැබෙනවා. කියන්න ඕනේ නෑ. ඒක ඒක සයිලන්ට් සර්මන් එකෙන් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා එහෙම කටයුතු කරගෙන යන්න ඒ ਸਰවඥාන්සේ ඉන්න කාලේ ජයරත්නවර ජේතවනාරාමේ තිබුණු අවස්ථාව අදත් මේ විදිහට මේකේ තියෙනවා. තමන් අවස්ථාවාදීන. ඒක නිසා මේ පඬිස්සවාංශි කියනවා අවස්ථාවාදී වෙන්නේ නැතුව නිවන් දකින්න බෑ. එහෙම නැත්නම් අපේ අරමුණට 100 100ක් රිංග ගන්න නැතුව අපිට විවික්‍ය ලබන්න බෑ මුළු ලෝකෙම දන් දෙන්න ඕනේ හැබැයි අරමුණ තුල මුළු ලෝකෙම සැප ඒකට අවස්ථාවාදී වෙන්නේ නැතුව මම අරකට කරන ගමන් මේකත් කරන ගමන් මේකට යනවා කියන එක වෙන්නේ නැහැ. ඒ අවස්ථාවාදී වුණාට යම් වෙලාවක ඒ කෙනා අවබෝධයක් ලැබුවාට පස්සේ නැත්නම් Tamange ඒ බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට කරාට පස්සේ පයින් යනවා පුක්කු සාති හම්බෙන්නේ. පයින් ගිහිල්ලා අහනවා මමත් මේ ගමන් කරන මාන්නේ ආමුදු කෙනෙක් ඔබ වහන්සේත් ආමුදු කෙනෙක් කවුරු වෙනද පැවිදිුනේ කියලා. පොක්කු සත්‍ය අහන්නේ නැහැ බුදුරජාණන්සේගේ. වහන්සේගේ ඩෙන්ටි කාඩ් එක මට පොඩ්ඩක් බලන්න පුළුවන් කියලා ඒ නෑ. බුදුරජාණන්සේ මේ කරන ඉන්ක්වයරි එක ඒ ඒ අවස්ථාවාදීව ගිහි ගිය අතහැරලා ගෙන මේක ලබා ගත්තට ඊට පස්සේ දෙන්නේ වර්ග ભેද ಜಾති ભેද තෝරලා නෙවෙයි. අවස්ථාවාදීව පටන් ගත්තට පස්සේ මානව හිතවාදී පිළිවෙල Tamange වැඩි කරගත්තට පස්සේ හැංගිලා හිටියානම් අපිට දොස් කියන්න වෙනවා මෙච්චර ලස්සන දෙයක් හම්බෙලා බුදුන්සේ දුන්නේ නැහැ කියලා. ඒක හිතිලා තියෙන ඇත්තටම බුදු වෙච්ච ගමන් හිතිලා තියෙනවා මම කාටවත් කරන්නේ කියලා වැඩක් නැහැ. මොකද මුළු ලෝකෙම යන්නේ භෞතික ඥාන වලට. කියන්න බෑ කියලා. නමුත් මහා බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වට පස්සේ බුදුන්සේ බණ කිව්වයි කියන කතාවක් තියෙනවා. ඊට පස්සේ ඒ වැඩි අවුරුදු 45 මෙච්චර ලස්සන කරපු කිසිම කෙනෙක් මානව ඉතිහාසෙ නැහැ. ඉතින් ඒක හම්බ වෙච්ච වෙලාවේදී ඒ කුක්කුසාති වගේ කෙනෙක් හම්බ වෙන්න කොච්චර හැතැම්ම ගානක් පයින් යනවද? මේ ඉන්ද්‍රජාල කරලා අත දිගහැරලා සූපත් වේවා කියලා කරන්න පුළුවන් කියනවා නම් එසේම දුක් ගන්නෑ. ඒ නිසා Taman අවබෝධ කරගන්න පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ සඳහා මොනම ඉන්ද්‍රජාල මොනක්වත් නැහැ පයින් ගිහලා වැඩේ කරනවා. ගිහිල්ලා කියනවා උඹ වැරද්ද බාරගනි මම සාවෙන් කිරුවා වගේම සේවයක් ඔබ සිද්ධ වෙනවා. වැරද්ද බාරගෙන හැබැයි ඒක හෙලිකරන්න ඒකලා ආයති සංගරේ පිටන්නේ කියලා. ඒක නිසා මම පටන් ගන්නකොට කියපු වචනේ මම නැවතත් කියනවා කිසිම කෙනෙකුට ප්‍රමාණයක් මේ සතිය දෙන උත්තරේ ඒකයි කියන්නේ ඒ කායනෝ අයං බිකවේ මග්ගෝ කියලා මේ සතිය දෙන උත්තරේ කිසිම කෙනෙකුට පංගු peerුකුත් නැහැ. කිසිම කෙනෙකුට කියන්න බෑ අපරාදේ කියනවා හැම කෙනාම කියනවා කිව්වට එහෙම පමාවක් නැහැ. දැනගන්න ඕනේ සතිය කියන කණ්ණාඩිය තුල මම මේ දැන් සිද්ධ වෙන වැරද්ද මොකක්ද කියලා. අත්‍යරද්ද මොකක්ද කියලා. ඒකත් වැරදි දක්න සූළු වෙන්නේ මේ දකින්න මේ සතිය කියන කණ්ණාඩිය ඔපේට. ඒකේ තියෙනා වූ මේ ප්‍රසාද භාවයට Tamange වැරදි Tamanට පේනවා. අන්න ඒ දර්ශනය බලන්න නැතුව නම් සතිය පාවිච්චි කරන්නේ ෆේෂියල් එකක් දාන්න වගේ කණ්ණාඩියක් පාවිච්චි කරනවා නම් එහෙනම් ඉතින් ඒකට සතිය කියන්න බෑ. ඒක නිසා ඒ ඒ විදිහට බලන්න ගියොත් සතිය හැම වෙලාවෙම කිසියම් විකෘතියක් නැතුව ඇති දේ ඇති හැටියට පේනවා. ඉතින් ඒක දැක ගන්න බැරිකම අපිට තියෙන ඇති දේ ඇති හැටියට පේනකොට අපිට ආශාත්මක ලක්ෂණ එනවා. අපිට බය හිතෙනවා. අපිට තනිකන් දෝෂ එනවා. අපිට පාළු වෙනවා. අපිට එපා වෙනවා. අපිට නීරස ගතියක් එනවා. ඉතින් ඒ නිසා අපි සතිය පැත්තක තියලා මේක රසවත් කරන්න අජිනමොටෝ උම්මලකඩ අනම්මනම් දාලා ටෙම්පරාදු කර කර මේකෙදී රස කර කර ඉන්නවා. ඉතින් හැම එකක්ම කාසිනොජෙනි. මේ සතිය හරියම අහිංසකයි. ඒ නිසා උප්පත්තිය මේක තියෙන එකක් අනිවාර්යයෙන්ම තමගේ ප්‍රകൃතිය පෙන්වන එකක්. මේ ප්‍රകൃතිය කැත උනායි කියලා ප්‍රශ්න නැහැ. හදන්න පුළුවන් කියලා බුදුහාමුදුරු කියලා තියෙන එකක්. ඒ නිසා මේ සතියට නැත්තම් මේ ත්‍රිසත්‍ය පින්න ආයති සංවරයටත් කවදාකවත් ප්‍රමාණ නැහැ. ඉතින් මේ ඔක්කොම නිකන් පිටු කරලා ගත්තොත් ඒ තියෙන පිටු කරලා ගත්තොත් තනි වචන කර දානවා කියන්නේ අහිංසක වෙන්න කියලා. අහිංසක නැතුව ෂට වුණොත් මායාව වුණොත් දිග ගමනක් යන්න වෙනවා. අවංක වෙන්න අහිංසක වෙන්න ওই දෙකම පොඩි දරුවා තුල තියෙනවා. ඒ ඒකේ ඉන්බිල්ට්. ඉතින් මේ භාෂයට යන්න යන්න යන්න මොකද්ද වෙනව? ඒක නිසා මේ පොඩි උණ්ඩ මේක දෙනකොට මේ වගේ කියලා බෑ ඒක අමුතු ක්‍රමයකට දෙන්න දුන්නට පස්සේ ඒ ළමයා තුළ තියෙන අහිංසකමත් ඒ ළමයා තුළ මේ මේ නිර්ව්‍යාජ ගතිය දිහා බලනකොට පේනවා. ඒකට හරියට අදාළයි මේක. ඒ නිසා අපි සතිපාසල් වගේ වැඩ කරන්නේ ඒකට මානසික අසහනෙ ඉස්සර වෙලා ඒකට ආතතිය එන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ හිත දූෂණය වෙන්නේ ඉස්සෙල්ලා මේ සන්නාමහන දිට්ඨි කියන දේවල් වලට ඉස්සෙල්ලා පොඩ්ඩක් කොනක මේ සතිය කියන එක තියලා තියෙනවා. ඒක හරියට වාහනේ ෂොක් ඇබ්සෝබර් එක වගේ. වාහනේ ලොකු හැලහැප්පීමකට આવොත් ඒක ෂොක් එක ගන්න. ඉතින් ළමයට තේරුණොත් මේ කාර් එකේ තියෙනවා ඉන්ඩිවිඩුවල් ෂොක් ඇබ්සෝබර් හතරක් ඕ සස්පෙන්ෂන් සිස්ටම් එකක් කියලා. ඒක පඤ්ඤාදිත්‍යාණය සත්‍යාදිත්‍යාණය දාගන්න පුළුවන් නම් එයාට ඒක නිවන දක්වා උනත් යන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට තියෙන සාමාන්‍ය ජීවිතයේ තියෙන එහෙම නැත්නම් අපි කියන මේ secular life එකේ තියෙන සැප සම්පත් වලට දා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පොඩි දරුවෙක් වෙන්න කියලා මම ඉතින් බඩ නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාටම පුළුවන් beginners mind එකක් ගන්න පොඩි දරුවෙක් වෙන්න. වුණොත් ආය වෙනම නිවනක් ඕනේ නෑ. වෙනස් වර්ගයක් කුමටද? ඒ නිසා සියලු දිනාටම පුත්‍රජානනාසේ ඉදිරිපිට ධර්මයේ ඉදිරිපිට සංඝයා ඉදිරිපිට සීලයේ ඉදිරිපිට ඒ තමන්ගේ නිහතමානීකම අහිංසකකම ඇතිවීම පිණිස මේ දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා ධර්ම දේශනාවලියේ સમાප්තිය සටහන් කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා